දැයි අපි කවුරුත් දන්න පරිදි සාමූහික කමඨාන් සුද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರේ පටන් ගන්න මම අරවින්දෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී හෝ පරයන්ක භාවනාවේදී ඇතැම් විටක නාසය ඇස් වටය කන්වල කිසියම් සතුන් විශේෂයක් යන්නාසේ දැනේ. මේ නිසාම සතිය පවත්වා ගැනීමට බාධකයක් ඇතිවේ. ගරු ස්වාමින් වහන්සේ මෙසේ වන්නේ කුමක් කුමන කරුණක් නිසාද? මෙයට කළ යුතු පිළියම කුමක්දයි පහදා දෙන ලෙස ආදාබි වන්දනාවෙන් යුතුයවම ඉල්ලා සිටිමි. මේක කාරණා තුනක විසඳන්න පුළුවන්. මේක ලෑස්ති වෙලා ගියොත් කවදාකවත් සතිය පිටවන්නක බාධාවක් නෑ. සතියේ දියුණු කරන්න හේතුවක් වෙනවා. දෙක මෙතෙක් කල්ව සිද්ධ වුණා භාවනා නොකරපු නිසා සතිය නිසා දැක්කේ නැහැ. ඒක නිසා මේක භාවනාවේ දියුණුවක්. ඒ නිසා අනිත් දවසෙත් බලන්න හොඳට හිත ඇතුළට ආවට පස්සේ සක්මණේදීව පරියන්කදී ඕන වැඩක් කරනකොට මේ හැමේ සිද්ධ වෙන ක්‍රියා අපි අනුන්ගේ හැමක් නෙමෙයිනේ බලන්නේ Tamange හැම නේ වෙලාව ඒකට පේනවා. මේක සතිය දියුණු කරන ලක්ෂණයක්. ඒක නිසා මේක සත්‍ය බාධාවක් කරලා ගන්න එපා. භාවනා දියුණුවක් වශයෙන් අනිත් දවසේ ලෑස්තිලා යන්න ඕනේ. ලෑස්තිලා ගියට ඕකේ නෑ. ඒකලස ආපුවම එයි. ආ මේකත් ජයසිරි මංගලම් කියලා ඕකත් හොඳ පැත්තට ගත්තොත් තුන් පැත්තකින් දියුණු කරන්න පුළුවන්. ඒකෙම දෙවෙනි ප්‍රශ්නය පරයන්ක භාවනාවේදී සමහර අවස්ථාවලදී අලස බවක් එපා වීමත් ඇති වේ. එහෙත් දැඩි උත්සාහය ඇති කරගෙන එම බාධකයෙන් බාධකයන් ඉවත් කර ගැනීම පහසු වන අතරම ඇතැම් විට සාර්ථක නොවේ. මෙය මගහරවා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ගයක් හඳුන්වා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකෙත් හොඳ පැති දෙකක් තියෙනවා. එකක් දැන් මේ සංකීර්ණ හිත කියන එක අල්ලගන්න පටන් අර ගන්න වෙලාව. දැන් දන්නවා හිත ඇකිලෙනවා, නිදිමත වෙනවා, කම්මැලි වෙනවා. ඒක ආවයි කියලා පසු බාලා පශ්චාත්තාපේලා දමල ගහලා දුවන්නේ නැතුව ආමීක කම්මැලි හිත අනිප්පත හිත ඇවිසිච්ච හිත මේ දෙක මැදටයි ගන්න ඕනේ කියලා මේ සංකීර්ත හිත සංකීර්ත වශයෙන් අඳුරගෙන කටයුතු කරනකොට වැරද්ද වැරද්ද වශයෙන් දන්න නිසා විසු බීජ විසු බීජ වශයෙන් දන්න නිසා ලෙඩේ ලෙඩේ වශයෙන් දන්න නිසා උත්තර ලැබෙන්න තියෙන ඉඩ වැඩි. නමුත් ඒක පරතරට යන්න කියන කියන එනේන වෙලාවේ ඇකිලෙන හිත ඇකිලෙන සින් අවබෝධ කරන ගොඩක් කල් යනවා. නමුත් දැන් මේ කියන වචන වලින් තියෙනවා අල්ලගෙන තියෙන්නේ. පාට අහුවෙලා තියෙන ඕකම කරගෙන කරගෙන යන්න සංකීර්ණතාවය කියලා කියන්නේ භාවනාවේ වැරද්දක්වත්. එහෙම නැත්නම් නොවිය යුත්තක්වත් නෙවෙයි. මේ හිතේ තියෙන පැතිකඩ දෙකක්. දැන් කරන්න තියෙන්නේ මේක සංකීර්ණයිද කම්මැලිද නිදිමත හිත කියලා අඳුන ගන්න ඕනේ. ඒ නිසා සංකීර්ණ හිත කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ Tamanda වැටෙන්නේ නිදිමත නම් නිදිමත කියලා මෙනෙහි කරන්නේ. කම්මැලිකම නම් කම්මැලිකම වල මෙනෙහි කරන්න. ඒකාකාරීකම නම් ඒකාකාරීකම කියලා මෙනෙහි කරන්න. නීරසකම නම් නීරසකම කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරනකොට අඳුර ගැනීම වෙනවා. එතකොට යට ඉන්න බෑ. ඒකේ සාර්ථකත්වය වැඩි වෙනකොට වැඩි වෙනකොට හිත ජයග්‍රාහී හැඟීමක් ගන්නවා. අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. චිත්ත ශක්තිය වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න බොහොම වෙලාවක වරින් මම බලා ගන්නම් කියලා තමයි යන්නේ. එතකොට ඉන්නෙත් නෑ යා. ඒ නිසා මේ යන ක්‍රමෙමයි ධෛර්යයට යුතුව ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය කිරීම සඳහා පරයන්ක භාවනාවට වාඩි සඳහා හොඳින් සතිය පිහිටුවාගෙන වාඩි වෙලා ටික වේලාවකින් මුහුණට දාඩිය දාලා නලලේ කූඹි කනවා වගේ දැනෙනවා. නමුත් සතිය ටික වේලාවකින් පිහිටුවාගෙන ඉන්න පුළුවන්. නැවතත් මුලින්ම වාගේම සිදුවෙනවා. සතිය කැඩි කැඩි පවතිනවා. මෙය පහදා දෙන්න ස්වාමින් වහන්සේ අවසරයි. මේකත් අර මොණින් හිටපු ළමයා වණුගාපු ළමයා දනගාපු ළමයා නැගිටින්න හදනවා. නැගිටිනවා පියවර දෙකක් කරනවා වැටෙනවා. හැබැයි උගේ ගතියක් තියෙනවා. වැටිච්ච ගමන් නැගිටිනවා. ආයෙ පියවර දෙකකට ආයෙ වැටෙනවා. ඒ ඒ පොඩි කාගේ හැටි. ඉතින් ඊට පස්සේ තමයි ඔලිම්පික් දුවන්නේ, ඔය උඩ පිණුම් ගහන්නේ, බඩ පිණුම් ගහන්නේ, ඔය තතන තතන නැගිටින එක තමයි. ඔතනදී ඔලිම්පික් දුවන්න බෑ. ඔතනදී තියෙන්නේ යන්නම් මේ තතන එක ඉගෙන ගන්න. ඉතින් දැනගන්න ඔච්චර කාල සතියක් තිබුණෙම නෑ. දැන් ඔන්න සතිය බබයි ඉපදිලා. සතිය බබයි විදින්න ඉගෙන ගන්න වැටි වැටි ඇවිදිනවා. ඉතින් ඒක අම්මට උරතලයක්, දරුවන්ට උරතලයක්. ඒක මේ ඇත්තටම නාකියෙක් එහෙම වැටෙනවා නම් ගම අයියා අන්තභාගය හැදෙනවා. කොටියකට මොකක්වත් තේන්නේ ටක් කාලා වැටෙනවා ආය නැගිනවා hina වෙනවා ආය නැගිනවා අන්න ඒක දිහා බුදුහාමුදුර වගේ දෙනෙක් බලන්නේ මේක <clears throat> ධර්ම හොරතලයක් විදියට සතිය නන්නාඳුන හිටපු කෙනෙක් සතිය යන්තම් තන වඩාගෙන දැන් දරුවා තොටිලෙන් එළියට ඇවිල්ලා වනු ගන්න වනු ගාලා දැන් ඉන්න වරින් වර නැගිටින්න හදනවා ඉතින් එක සැරේ දුවන්න බෑ ඔයාලා ටික ටික ටික ටිකම යන ක්‍රමය බොහොම හොඳයි අඩු ගාණේ දැනගන්න ඕනේ සතිය කියන එක නিত্য ස්ථිර නিত্য සුඛ සුභ එකක් නෙවෙයි. ඒකත් අනිත්‍ය දෙයක්. ඒකත් දුක පිණිස හිටිනවා. නමුත් මං අරින්නේ නැහැ. මම දිගට කරගෙන යනවා කිව්වහම මේ අත්තර දිටිකේ තමයි ඇත්තටම ධර්මයේ තියෙන්නේ. ඒකටයි අපි උර දීලා ඉදී කටයුතු කරන්නේ. සියල්ල යහතින් සිදු වෙන තනක් ලෝකේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු දෙකම ඉස්සර එකයි පස්සේ එකයි දෙකම සටනට යුද්ධයට සටන් වදිලා ඉන්න සෙබළුන්ගේ වගේ කතාවක්. ඒකට අපි මේ gedara hitiyat යුතුයපිමේ සටන් කරන සෙබලට අපි ආචරි දෙන්න ඕනේ. අපි කියන්න ඕනේ අපි දහිරිය කරනවා කොහොම දිගටම කරගෙන යන්න කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන භාවනා කරනකොට හිත උඩට උඩට යන්න හුස්ම වැටෙන්නේ නැතුව සංසිඳී යනවා. එය මොන කාරණයක්ද? හිත උඩට උඩට ගිහින් නිල් අහසක් පේනවා. මෙය පහදා දෙන්න. තුනේම ඊළඟ තියෙන පහදා දීමක් පහදා දීමක් නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. මේ මේ පේන දේවල් තවදුරටත් ධෛර්යවන්ත කරගෙන තවදුරටත් ඉදිරිය බලන සතිය වඩන්න කොහොමද බලන්න කියලා. ඒකට බලන්න ආනපානීය උඩට උඩට යන හිතවිල්ල තියෙනකොට කොහොමද? එහෙම නැති හිතවිල්ල තියෙනකොට කොහොමද? ඒකට තමන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාස ගලපන්න වගේ මේ ඩීඑල් ඩීඑල් කරන හිතවිල්ල නෝට ආනාපාන කොහොමද හිත යොදාන්න පුළුවන් ගතිය. එහෙම නැති වෙනකොට කොහොමද? ආනාපාන දැනෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. ඒක දැන මේ ඉහළට ඉහළට යනකොට මම දැන් මෙතන කියන එක මට එළඹ වාසිය කරන්න පුළුවන්ද? නිල් අහස දකින්නකොටත් මට දැක්කේ නැති වෙලා වගේම එළඹ වාසිය කරන්න පුළුවන්ද? උඩට යන්නේ නැති වෙලාවෙත් මට මේ මම දැන් මෙතන කියන එක දැකලා දැකගෙන වාසිය කරන්න පුළුවන්ද කියලා බැලුවොත් මේ එකම දෙයකින්වත් මම දැන් කි මෙතන කියනකොට මැස්සෙක් කහන තරංගත් බාධාවක් වෙන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගත දවසේ තේරෙනවා මේක මොන තරම් චක්‍රායුධයක්ද ගැහුවොත් ගැහුවමයි ආයේ. මම දැන් මෙතන කියන එක වදින්නේ නැති. ඒකට අහුවෙන්නේ නැති මොනම කෙලෙසයක්වත් නැහැ. ඒ නිසා ඕන කෙනෙකුට එන්න හරි. එනේන වෙලාව බලන්න ඒක කෙලෙසේ තියෙනකොට කොහොමද මම දැන් මෙතන කෙලෙසේ නැතිකොට කොතනද? ඒකම තමයි අපිට කියන්න පුළුවන්නේ ආනපානෙ පේනවනම් කෙලෙසේ උඩ යනවා හෝ නැත්නම් වෙන පැත්තක් කියලා හිතන්නකෝ. ඒක තියෙන කොට ආනපානෙ කොහොමද නැති කොට කොහොමද? මේන්න මේ සංසන්දනය කරන්න යනවනම් වැඩි කල කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. එකක් දෙකක් කරනකොට Tamanටම තේරෙනවා මේක තමයි කරන ක්‍රමයේ. ඒ නිසා Tamanට ස්වාධීන වෙන්න පුළුවන්. විමුක්ත වෙන්න පුළුවන්. කර හැබැයි වැඩ කොටක් තියෙනවා තව කරන්න. නමුත් දෙවැන්නේක් නතු කරගෙන යන්න පුළුවන් විශ්වාසයක් ඇති වෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ ආස්වාස හා ප්‍රස්වාසය තුනී වී නොපෙනී ගිය පසු ඒ සමගම ඇතිවන යටිකයේ වේදනාව විශේෂයෙන්ම දන හිසේ වේදනාව ධාතු ස්වභාවයක්ද කර්ම ගෙවීමක්ද මෙයින් මිදීමට මඟ කියා දෙන මෙන් ගෞරවයෙන් අසා සිටිමි මේ පිනෙන් ඔබ වහන්සේගේ අරමුණු සඵල වේවා නෑ ඇත්තටම තවත් මට පුළුවන්කමක් තියෙනවා නම් ධනිස් වේදනාව නෙවෙයි වැලමිටේ වේදනාවක් දෙන්න මම කරන්නේ ඒකක් දෙන එකයි. ඉකල කියනවා වැලමිටේ වේදනාවයි ධනිස් වේදනාව දෙකම තියෙනකොට කොහොමද ආනපානේ? වැලමිටේ විතරයි ධනියේ තියෙනකොට කොහොමද වේදනාව? ධනියේ විතරයි වැලමිටේ තියෙනකොට කොහොමද? දෙකම නැතිකොට කොහොමද කියලා ඔය එන්නේ එන්නේ එකක් මල් මල් තමන එකයි තියෙන්නේ. ඔය නැතිකරන්න හැදුවොත් අනිවාර්ය ද්වේෂයක්. එනිසා ඒ කකුල් වේදනාව එන්නේ ඉස්සල්ලා අන්න ආනපානේ මේවයි. ආවට පස්සේ මේවයි. කියලා එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් ආම්දු කෙනෙක් ගාට ගැරන්ඩියක් ආවත් ඌ දරනකොට හරි නමල වැඩ ගන්නවා ආම්දු. පන්සල ගැරන්ඩියකට වුණත් ඔක නමල කලී තියන්න හරි ගන්නවා. ඒ නිසා කීවදනාවක් ආවත් මම දැන් මෙතනත් එක සම්සන්දනය කරලා බලන්න. සද්දයක් ආවත් සම්සන්දනය කරලා බලන්න. හිතවිල්ලක් ආවත් සම්සන්දනය කරන මොක්කා ආවත් අරින්නේ නැහැ. අන්තිමට බලනකොට ආම්දුල තියෙනවා. නඩුත් ආම්දුලගේ බඩුත් ආම්දුල. සතිය අල්ලගත්ත මිනිහා බොන්න જાතියෙන් ඇවිල්ලා කවුරු දහං ගැට ගැහුවත් පොඩ්ඩක් වටපිට බලලා ඌවත් තමුණ ගන්න. ඌවත් මල් මහලට දාගන්න. ඉතින් අයින් කරන්න කියොත් තමයි ඔය එතකොට තමයි ද්වේෂය පහළ වෙන්නේ. එතකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ ඉන්නේ නිවනට හේතුකාරක ධර්ම. එන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන කරුණු. පුළුවන් තරම් කාගෙන යන්න. බැන්නන්න කිట్లా ගිහිල්ලා ඉරියව්ව මාරු කරලා ආයෙත් දවසක ඇවිල්ලා ධර්මපාව දෙන්නේ ආයශරයක් කරනවා. මම කියන්නේ හැම වේදනාවක් වෙද්දී කාගෙන ඉන්න කියලා. වෙනතට වැඩිය පොඩ්ඩක් ඉන්න. චිත්තක්ෂණයක් කරන්න කරන්න කරන්න කරන්න මේ සතියේ නිදි කට්ට මුවාත් වෙන එක තමයි වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනෙහි යෙදෙන විට සතිය පාද දනහිස් උකුල දක්වා දැනේ. වම් පාදය තබන විට එය නුහුරු බවක්ද දකුණු පාදය ස්ථාවර ලෙසද දැනේ. පියවර තබන විට දෙපා ඇඟිලිවල සිට ඇටකටු ක්‍රියාකාරී වන බව දැනේ. ඇට කැබලි එකිනෙක බිඳී තැන් තැන්වල විසිරී ගොස් ශරීරය ඉබේ ක්‍රියා කරයි. පර්යංකයට වාඩි වූ පසු ඊතා සියුම් අංශු රාශියක් වේගයෙන් භ්‍රමණය වී එකම දිශාවකට වේගයෙන් ගමන් කරයි. නමුත් අද දින උදේ සිට වෙනදා නොමැති හිසේ බරගතියක් දැනෙන අතර මෙය ඇති වූයේ සතිය පිහිටුවීමේ වැරැද්දක් නිසාදයි පහදා දෙන ලෙස নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මේ භාවනා කරනකොට තමයි තේරෙන්නේ තමයි වාමාන්තික කෙනෙක්ද දක්ෂිනාන්තික කෙනෙක්ද කියලා. දැන් මේ මේ අධිරාජ්‍යවාදී කතාවක් යන්නේ. දකුණු පයින් යනවා වම හොට්ටිය ඇදෙනවා. මෙතකල් හිටියේ සමාජවාදී කාර්යයක. දැන් බලනවා දක්ෂිනාන්තික කෙනෙක්. අපි ඔක්කොම එක්ක වාමාංශිකයි එක්ක දක්ෂිනාංශිකයි. අපි හිතහයි යන මෙතන කෙලින් යනවායි කියලා. අපි කියන්නේ දරුවන්ට කෙලින් ඵලයල්ලා දරුවනේ ඉතින් මහ එක හරහට යනකොට දරුවන්ට කෙලින් ඵලයන් කියන කතාවට කියන්නේ කක්කොටු බණ කියලා. අපිත් එක එකක් කෙලින් යන එකෙක් නෑ මේක. අපිට ඕනේ දරුවෝ කෙලින් යන්න, ගෝලියෝ කෙලින් යන්න, රටවැසියෝ කෙලින් යන්න. ඉතින් යන්නේ කකෙලින් ඉඳලා අපේ කරන්නේ. Taman දන්නවා Taman දන්නේ පාත් එක් වගේ, ධාරාවක් වගේ කියලා අපිට තව කෙනෙක් ඇදට යනවා කියලා දකින්න බෑ. ඒක දකින්නකන් තමයි මේ අනුගේ දොස් දකින්නේ අපි. එක්කෙකුට කෙලින් යන බුදුරජාණන්සේ විතරයි සුපතිත්ත්ව පාද තිබ්බේ. බුදුරජාණන්සේ විතරයි වැටෙන්නේ නැති ගන්න පුළුවන් මිනිහා මේ ලෝකේ. අපේ කෙලෙස් හැම වෙලාවෙම අසමබරයි. ඒක දැනගත්තයි කියලා දෝෂයක් නෑ කොහොමදක් තිබුණේ නේ. දැන් දන්නේ එක විතරයි වෙන්නේ. ඒ වගේම අර භාවනා කරන යනකොට අන්තු වශයෙන් පේනවා ධාතු මනස්කාර වශයෙන් නැත්නම් පොදු ලක්ෂණ පොදු පොදු ලක්ෂණ පේනකොට මේ හිතකට දරා ගන්න බෑ. ඒකට හිත සමාලාට නිකන් වැහි කෝඩයක් ආවා වගේ හිර කරලා අල්ලනවා වගේ පේනවා. ඔය එකක්වත් මම දැන් මෙතන කියන එකට බාධාවක් නෙවෙයි. ඒක තියෙද්දි දැනගන්න පුළුවන් මම දැන් මෙතන. ඉතින් ඉස්සරහට ඉස්සරහට යනකොට මේක කාගල පැන්ඩෝල් පොඩ නතර වෙන්නේ නැහැ. දඟලන්නේ පුළුවන් තරම් සත්‍ය පවත්තක්. අන්තිමට බලනකොට ඊට වැඩිය වේදනාවක් ආවත් මේ මාරාන්තික වේදනාවක් ආවත් එහෙම නැත්නම් වෙන දුකක් ආවත් ඒ අල්ලපනල්ලේ සතිය පවත්වන්න පුළුවන් කියන මනුස්සයන මරණ චිත්තක්ෂණ හොඳට සිහිය පිහිටනවා. එයා දන්නවනේ මේ වේදනාව වෙන්නේ මම කරලා තියෙන්නේ වේදනාව තියෙද්දී එළඹ සිටින්නනේ හිතාන්ද බදල් කර ගන්නවක්වත් කලක්ක්මක වෙන්නවත් නෙමෙයිනේ. එහෙම නැති මිනිස්යාට මරණය එනකොට මැරිලා ඉවරයි මිනිස්යා. එන්නේ ඉස්සල්ලාම සීනක් වෙනවා, කලන්ත වෙනවා. අනේ අම්මේ මේ මොකද්ද කියන්නේ. භාවනා කරන මනුස්සයට ආ මරණයද මං හිතුවේ මේ ඇවිල්ලා ගියයි කියලා තාම ආවේ නැද්ද කියලා. බය වෙන්න දෙයක් නැහැ. එනිසා ඉසේකක්කම කියන ගණන් ගන්න දෙයක් නැහැ. මුද්‍රජානනාසේ සඳහන් කරලා තියෙන්නේ වරපටක් උඩට දාලා තිරින්ගයක් දාලා තද කරනකොට වගේ. හරක් කපන කැත්තකින් බඩ කපනවා වගේ. ඒ වගේ දරුණු වේදනා තියෙද්දි ෂෝක් එකට කියනවා මාන්නේ මට අනාථපිණ්ඩික සිසුතුමා කියනවා ඔළුවට වරපටක් දාලා කරකනකොට වගේ මට වේදනයි. මගේ බඩ ගෙන කපන කැත්තකින් කපනවා වගේ මට වේදනයි. ඔළුවේ මේ ප්‍රත්‍යච පාන්තිරයක් වගේ එකක් නැත්නම් අලවංගුවක් බස්සන්න වගේ වේදනයි කියලා ඉන්නා වෙලා කියනවා. අපිට එහෙම අලවංගුවක් ළඟට කියනකොට කලන්ත හැදෙනවා. ගිරි කපන ගැත්තක් කියනකොට ගඳටම මැරෙනවා. මේ මේවා මහා ලොකු කරගත්තොත් තමයි. පුංචි කරන්න ඉගෙන ගන්න. ප්‍රශ්න වෙලා තියෙන කියන්න දෙයක් නැති වෙනවා. දැන් මේ දත එකක් කොමක් හම්බුනොත් ගෙදර ඉන්න ඔක්කොටම ඉඳලා ඉවරයිනේ. ඔක්කොටම කී කියා ඉන්නවා. බඩ එකක් කොමක් ආවොත් ගම රටට අනබර ගන්න. ඒකනේ අපිට මේ එදිනදා කතා මාත්‍රකාව වෙලා තියෙන්නේ. කර්මණේ ඉන්න ගත්තොත් අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා ප්‍රමින දුක් පෙන්දාහි කියලා ගිලගෙන ඉන්න එතකොට අපිට තේරෙන්නේ අවුරුදු 2600ක් මේක පටවත්ත කරන ආපු අපේ තෙරුණාසලා මොන්න තරම් දුකක් විඳගෙනද කියලා තියෙන එකක්වත් පොතක තියනවා. අවුරුදු 2600ක් කාලය තුළ අපිට වගේ මේ වගේ පිරංගටවල ලොකු ගොඩ නැගිලි තිබුණේ නැහැ. සිව්පස දායකව හිටියේ නැහැ. ඔක්කොටම මේ වගේ සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න භාවනා කරන්න හම්බුනේ නෑ. ඒ විඳපු දුක් ගුවෙන්න වෙන කරබනේ හිටියා. ඒකයි තේරවාදී තියෙන ලස්සන. අපි නිකන් ගැලපෙන්නේ නැති මේ ආඩපාලි කියන්නේ පුරුදු කරන්න හොඳ නෑ. මෙහෙදි කිව්වට කමන්නේ මේක ඉවර කරන්න ඕනේ. ආයෙව කියලා වැඩක් නෑ අහන්න කෙනෙක් නෑ. දරාගෙන කාගෙන මොවින්න ඔබට ඉන්න ගියාම එන තෙද බුදුහාමුදුරන්ගේ තෙදමයි. එනිසා ඉවසා ගන්න පුළුවන් හරිය පුළුවන් තරම් ඉවසා ගන්න කාට ඔක්කත් ඇඟේ ගන්න යන්න එපා ඒ ඉවසන් ඉවසන්න බුද්ධම ආත්ම ශක්තියක් එන්න පටන් ගන්න ධර්මනේ ධර්ම ශක්තිය අවසරයි ස්වාමින් වහන්ස අරයන්ක භාවනාවේදී ගතසිත සැහැල්ලු වීමත් සමග නිදහස් සුවයක් වගේ දෙයක් දැනුණත් දැන් මට පරයන්ක භාවනාවේදී සිතෙහි ඇතිවෙන ප්‍රපංචයන් හා විකාර ස්වરૂපය නිසා හිස ගලක ගසාගෙන කුඩු කර ගැනීමට සිටේ. ඒ වගේම පොඩි උන හිස දෙස ඊතා සතුටින් බලා සිටීමටත් හැකි බව සිටේ. මෙය මට සිදුවන්නේ මොන හේතුවක් නිසාද ස්වාමින් වහන්සේ පහදා දෙන්න. ඕකට කියන්නේ අහේතුව කියලා. හේතුව නෙමෙයි. අන්න අතන තියෙනවා ගලක් පුළුවන් නම් මට කඩලා දෙන්න මේ පොඩක් බැම්ම බැඳගෙන තියෙනවා. තාත්තල් දහස් කුළු ගෙඩියක් නැතුව මාත් ඉන්නේ. ගහ ගන්න කෙනෙක් ඉන්නවනම් පොඩක් මම පෙන්නන්නම්. හයියෙන් ගහන වණ දෙයක් විතර කැඩුනේ නැත්නම් අප්සෙට් එක මට දෙන්න. ප්‍රශ්නයක් නැහැ. මේ නඩත්තු කරන කය නඩත්තු කරන්න අපි ගන්න වදී. මේක දන්නවනම් කාටද ආඩම්බර? තන්නේ කර මාර පාක්ෂිකයි තන්නේ කර කෙලස් ගොඩක් මේ අපි මේ ඔළුව රූපලාවන්‍ය කිරුවනේ. කොණ්ඩ මොහොතරක් දැම්මනේ. මූණේ ලස්සන ලතු ලපෑන්දානේ. ලතු ගෑවනේ. අනේ මේ ගු අසුචි පිරිචි කාලය සිපින්තරු කරන්න වගේ මෙතෙක් කල් උඩ තියාගෙන ඉතිපිගේ දැනුයි දන්නේ ඇතුලේ තියෙන කක්ක කියලා. ඒතර ගලේ ගැහුවොත් එimhe ගල සවුත් වෙනවා. අසුචි පිරිචි කාලයක් ඇහුවොත් ගලක මොකද වෙන්නේ? ගල කියයි මේ මම මොන කර්මකටද මේ කුණු කන්දරක් කියලා මම කියේ. ඒක ගහන්න එපා ගල් වල ගහන්න එපා. උන් තියාගෙන යන්න. ඔච්චර කල් තිබුණා වගේම තමයි. ශරීරය ගැන කල්පනා කරනකොට මෙතෙක් කල් අපි බෙන් කළපු ඉවත් එක්ක අපි මේක රූපලාවන්‍ය කරපු හැටි, අනුන්ට රාගය ඇති කරපු හැටි, අනුන්ගේ රාග ඇති වෙච්ච හැටි බලනකොට අනේ භාවනා නොකරන චිත්තක්ෂණයක අපි එකතු කරන කෙලෙස් කඳ කුසලෙන් මනලා ඉවර කරන්න බෑ. රාගේ විතරක් නෙවෙයි ද්වේෂ මෝහ වෙනසා එහෙම නැති මේ දැනෙන මොහතක මොන තරම් සාන්තිදායකද ලෝකවැසියන්ද මොන තරම් සාන්තිදායකද අනාගතයේද මොන තරම් සාන්තිදායකද වර්තමානයේද මේ කොහොම බුදුහමෝ අපිට දීපුවානේ ඒකට හිතන වහකණ්ඩ හිතන බුදුහමෝ කියනවා <clears throat> එහෙම වහකණ්ඩ හිතනකොට පුදුම වෙන්න එපයි කියලා උන්හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරන්ට සංස මේ ශාසනයේ බර ගාණක් ඉන්නවා සීදී නසා ගන්න. ඒ ඇත්තෙකුට මැරෙනවා කියන එක ලොකු වාසනාවක් කියලා. ඒ තරම්ම මේ නටන නාඩගමේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. එතනකොට මම හිතන නමුත් බුදුරජාණන් වහන්සේ වගේ අත්කිරම තනයකට ඉඳ දීලාද ඒක තියා බලන්න බලලා මේ මනස මේ ශරීරයේ ඇටගෙන බහුරූපෝලම් පාන්න එපා. මේක පාවිච්චි කරන්න භාවනා කරන්න. උපකරණයක නෑ. එවනස මේක කැඩුවයි කියලා කෙලෙස් අඩු වෙන්නේ නෑ. මේක කැඩුවයි කියලා ශික්ෂාවකට වැටෙන්නේ නෑ. ඒක නිසා ගල කඩනෝ නම් වෙන ක්‍රමයක් මම කියලා දෙන්නම්. මේ ඒක කරලා දීලා යන්න මේ පොදුව බේරගෙන යන එකයි තියෙන්නේ. ඔකට කියන්නේ අයේතුව කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නකට. ගරු ස්වාමින් වහන්ස අරයන්ක භාවනාවේදී හුස්ම ගැනීම හුස්ම පිට කිරීම පිළිබඳ මෙනෙහි කිරීමේදී ටිකින් ටික හුස්ම ගැනීම අඩු වී යන බව දැනේ. ටික මොහොතක් එසේ වී සිත තුල කිසිඳු හැඟීමක් නොදැනී තිබෙන තැනකටපත් වේ. ඒ අවස්ථාවේ සිත නිදහස් වූ හැඟීමක් දැනියයි. නමුත් මොහොතකට හෝ ඉඳ සිටින ඉරියව්ව වෙනස් කළ විට එම හිත සිටි ස්ථානයෙන් නැති වී යයි. නැවත ආස්වාස ප්‍රස්වාස සිදුවේ. මෙය පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබට තෙරුවන් සරණයි. නැ මේ තරංගාකාරව ඇති වෙන්නේ මේක විස්තර කරන්න පුළුවන් ගොරෝසු බව සහ සියුම් බව. සර්වඥාන්සේ පෙන්නලා තියෙනවා රූප ගත්තොත් රූපේ 11 ආකාරයක් තියෙනවා. ඒකේ එකක් තමයි ගොරෝසු බව සහ සියුම් බව. ඒකම තමයි සමහර ගොරෝසු බව ප්‍රිය විදිහට ගන්නවා සියුම් බව අප්‍රිය විදිහට ගන්නවා. සමහර ගොරෝසු බව අප්‍රිය විදිහට ගන්නවා ප්‍රිය බව සියුම් විදිහට ගන්න මේක රූප වල හොල්මන් තියෙනවා. වෙනක කෙලෙස් ඔක්කොම ගෙවිලා හුඟා ගෙවිලා බොහෝම සාන්ත තත්ත්වයක ඉන්නවා. ඉඳපු ගමන් කැස්සක් ඇවිල්ලා සද්දයක් ඇහිලා කුඹියක් දුවලා ගැසිලා ආය අනබණිත කාය කන්දක් මතුවේ. නෝත් ඒ උණයි කියලා ආයෙ නැවත යන්න පුළුවන්කමට හානි වෙන්නේ. ආයෙ සැරයක් කරන් තියෙන්නේ මත වෙච්ච ආනපනතිය හොඳට දැන් ඉපදිච්ච ළමෙක් ඉස්ලාම් හුස්ම ගන්නවා වගේ ආධුනික මනසක් ගන්න කෙරුවොත් ආයෙ සංසිඳන. සංසිඳනට ආයෙ විසිර. සංසිඳීමේ අනිපත තමයි ඉසිනවා කියන්නේ. ඇවිස්සීමේ අනිපත තමයි මේ දෙන්න රයිකමයි ගම්පලයි ගන්න. මේ දෙන්න රණ්ඩු කරාට ඒකට තමයි හොරකම් කරන්නේ. රයිකමයි ගම්පලයි දෙන්න දවස් වරුවේ ගහ ගන්නවලු. සුදක් කපන මරන කොටනවා කිය කිය ගානවා. රෑ දෙන්නුට දෙන්න එකතුලා අත්තල් බැඳගෙන හොරකම් කරනවා. ඉතින් රජුරෝ හිතන්නේ නැතුළු කවදාකවත් මේ අකෝ දෙන්න එකතුලා හොරකම් කරනවා කියන්නේ. ඒ වගේ තමයි මේ ගුරුසු බවයි සියුම් බවයි දෙන්න එකතු වෙලා තමයි වැඩේ දෙන්නේ. අපිට මේ ගුරුසු බවයි සියුම් බවයි දෙන්න අන්ත වෛරකාර දෙන්නේ. ඒ නිසා දෙන්න එකට තමයි හොරකම කරන්නේ. ඒ නිසා මේ දෙකට හොල්මන් කරන්නේ නැතුව දෙකේදීම නැවත හිත තැම්පත් වෙන්න පුළුවන් ගතිය මගෙන් දුරු වෙන්නේ නැහැ. තැම්පත් වෙන්න පුළුවන් හිත ඇවිස්සෙන ගතියක් මගෙන් දුරු වෙන්නේ නැහැ. මේ දෙක වෙනස් වුණාට ඒ තැම්පත් ගති සිවුම් ගති වෙනස් වුණාට නොසලෙන මනසකින් ඒක දිහා බලහින්න එක තමයි මේ මානසික වෙන නිසා ඒගොල්ලන්ට නටන්න අරින්න දැන් පෙරහැරේ මිනිස්සේ නටනට යනකොට අපිට නටනට අයියෝ පෙරහැර බලන්න බෑනේ. අපි වැත්තකට වාඩිලා එයාට නටාගෙන යන්න ඉන්නවා. ඉතින් නටනකොට උඩ පනිනවා, බඩ පිණුම් ගන්නවා, කච්චිරන් අල්ලනවා, ආයේ මීට ඉන්නවා. ඉතින් එහෙම තමයි නැටිලා. ඔර කොහොඳයි මේක නරකයි කියනද නටන නාටකම නටාන යන්න ගියාම තමයි තේරෙයි. ඒ ඔක්කොම ඇසේ නොසලෙන මනසක් පඩන්න පුළුවන්. නිසා මේවා තීරුම් ගන්න කල්යනවා. නමුත් වැඩේ සිද්ධ වෙන බව පේනවා. වාතාවත් වාතාගත වෙන තුරතුරු. හොඳ බවමයි හොඳ බවක් තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේදී ආස්වාසය හා ප්‍රස්වාසය අතර වෙනස නැති වී යයි. ඉන්පසු ඊතා සියුම් ලෙස දැනීමක් හටගන්නා අතර එය රැලි මාලාවක් ලෙස පවතී. ඒ කෙරෙහි හිත යොමු කරමින් ඉඳීම ප්‍රිය උපදවයි. මූතු රැලිමෙන් එකක් පිටුපස එකක් එන්නාසේ වැටහෙයි. එහෙත් ඒ තුල සිටිය හැක්කේ ස්වල්ප වේලාවකී. එය පවතින අතරින්ම සිතිවිලි පැමිණෙයි. පැමිණෙන සිතිවිලි දකිත්ම නැවත අරමුණට හිත ගියත් එක දිගටම සිතිවිලි බාධා කරයි. මෙම සිතිවිලි නවතාගත හැකි ක්‍රමයක් පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදීද වම් පාදයේ හා දකුණු පාදයේ යටිපතුල පොළොවේහි ගැටෙන අයුරු පැහැදිලිවම දැකිය හැකි වුවත් එය එයද විනාඩි 10කින් පමණ පසු යටපත් වී සිතවිලි බාධා කරයි. පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ විස්තරේ තියෙන හොඳ උත්තරයක් මේ ප්‍රශ්නෙට. හොඳට හොයලා බලන්න මේ ප්‍රශ්න කරුට කෙලින්ම කතා කරලා කියලා ඒක අනික් කටියක් බලන්න. ආනාපානේ අරමුණ සියුම් ඒ සියුම් නිසා හිතවිලි බරපෑම ඡණ්ඩයි පරුසයි. සක්මණේ අරමුණ ගොරෝසුයි ගොරෝසු නිසා සෑයෙන හිතවිලි තියෙද්දි සක්මන් කරන්න පුළුවන්. සෑයෙන හිතවිලි වගේ තියෙද්දි පොය පොළේ තියෙන දැන ගන්න පුළුවන්. ඉතින් එතකොට Tamanට සක්මනේදී දැනෙන දරාගෙන සක්මන් කරන්න පුළුවන් තියෙන හිතවිල්ල පරියන්කේදී කරදරයි. මොකද අරමුණ සිරු නිසා. ඒ නිසා වෙලාවක් Tamanට හම් වේ සක්මනේදී හිතවිලි තියෙනවා හිතවිලි අතර හිතවිලි මැද හිතවිලි හරහා හිතවිලි විනිවිද දැක්මින් වම තියෙන බව වෙනවා දකුණු බව තියෙනවා වම තියෙන බව වෙනවා දකුණු තියෙනවා මේ විදිහට මේ දෙන්න අතරේ තරංගයේ පවතිද්දී උරුට්ටුව පවතිද්දී හෙට්ටුව පවතිද්දී තමයි පුළුවන් තරම් මේ හිතවිලි තිබුණට කමන්න ගණන් ගන්න තුව වම දකුණ බැලුවොත් එන්නේ එන්නේ එන්නේ හිතවිලි කොම් වෙනවා එන්නේ එන්නේ හිතවිලි බොඳ වෙලා යනවා වඳ වෙලා යනවා. එතකොට නිකන් හිතවිලි කාපට් එකක් උඩ ඇවිදින්න වගේ යන්න පුළුවන්. හිතවිලි යන පැදුරක් උඩ ඇවිදිනවා. තමයි දන්නව තඩිය තියෙන සින වාරේ පේනවා. මේකමයි පරියංකේදීත් වෙන්නේ. නමුත් පරියංකේදී ආනාපාන අරමුණ සියුම් නිසා හිතවිලි ධර්ම බලපෑම වැඩි. ඒ නිසා සක්මණේදී හොඳට දැනගත්තොත් මේ හිතවිලි තියෙනවා කියලා කරදර වෙන්න වෙන්න හිතවිලි වැඩි වෙනවා. ඉතින් ගණන් ගන්න නැතුව ඒ අතරමැද මට වම දකුණ බලන්න පුළුවන්ද කියලා නැත්තම් පය කෙටෙන හැටි බලන්න පුළුවන්ද කියලා බැලුවොත් හිතින් පොඩ්ඩක් අයින් වෙලා පය තියෙන එකට ඉඳ දෙනවා. එතකොට හිති වඳ වෙනවා. එතකොට හිතිලි බොළඳ බොඳ වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි වෙනවා තමන් වැඩියෙන් හිත යොදන්නේ, මානසිකාරය යොදන්නේ, මෙනෙහි කරන්නේ, ලකුණු කරන්නේ මොකද්ද? ඒක ලොකු වෙනවා. ගණන් ගන්න තුනේ කයින් වෙනවා. ඉතින් අපි වෙලා තියෙන්නේ අරමුණ තියෙද්දි මේ හිතවිල්ලක් ආවම ඒකට හිත නරක කරගෙන ඒක ලොක් කරගත්තාම අරමුණ පුංචි වෙලා මෙයා ලොක් වෙනවා. ඒ නිසා තමයි කල්තු ලෑස්තිලා ගියොත් දැන් මනමේ කුමාරයට කඩුව දීලා නිලමණි රජුටෝයි මනමේ කුමාරය රණ්ඩු කරනවා. මනමේ කුමාරි නිලමාලි වැදි රජයට වැදි රජු වන්න මාස්ටර්දට හිට බැඳගෙන ඉන්න බව දන්නවනම් කුමාරයා දෙන්නේ කලුන් කලි කඩුව මනමේ කුමාරයා. කුමාරී හිතුවේ කුමාරයා හිතුවේ මේ මනමේ කුමාරී සාධාරණේ කරයි කියලා. මම කදාද බඳ මිනිහනේ. කඩුව මට දෙයි කියලා කාගේ ළඟද කම්බයින්ගේ කුමාරගේ හිත තිබිලා තියෙන්නේ. මස්සද්ද ගැන. කුමාරයා තමයි දිනුවේ. කඩුව දෙන්නේ මස්සද්දට. ඉතින් අන්තිම කුමාරයා ඉවරයි. ඉතින් අපි භාවනාදී අපි කඩුව දෙන්නේ හිතවිලි වලටද අරමුණටද? ඉතිරියට ගිය ගමන් ඉතිලි අරමුණු කපලා දාලා රජ වෙනවා. අපි දැනගන්න ඕනේ කසාද බඳ මිනිහා මගේ අරමුණ. ඒකට යත දෙන්න ඕනේ හිතවිලි යන්නයි. එහෙම නැත්නම් හිතවිලි ගැන තැවෙන්න පටන් ගත්තත් අයියෝ මේක නැති කරන්න බෑ කියලා එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා හිතවිලි අල්ලපන ලස්සේ. බුදුන් තරංග විදින බාන සෙනඟක් ඉන්න වීදියේක සෙනඟ නතරණකම් හිතුවත් අපිට ගමන යන්න හම්බ වෙන්නේ නැහැ. සෙනග හිටපු දෙයින් පීවර පීවර තියන්නේ. එතකොට යනකොට යනකොට සෙනග අයින් වෙනවා. ඔය කරලගෝණියක් කරේ තියාගෙන අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් ගාගෙන යන මිනිස්සු දැකලා තියෙනවද? පිටකොටි ඇඟේ ගෑවුනොත් හත් දවසක් නාන්න වෙනවා. ਉਹ කල්ැතුව කරන අයින් අයින් අයින් උන්ටටම දාඩිය දාලා තියෙන කරවියකට ගඳයි. ඉතින් දැත්ත විඤ්ඤායින් වෙනවා දැකපු ගමන්. ඌට මහරජුරන් වගේ සලකනවා. හැමෝම වම වම වම වම දකුණ දකුණ දකුණ දකුණ වම වම වම වම දකුණ දකුණ දකුණ දකුණ කියලා කියනකොට හිතෙන්නේ. ඒ වගේ මේ හිතවිලි දාවේ අය ආවේ මම මොකද යට කරන්න ඕන කියලා හිතවිලි කරනවා කවන්න පොන්න නවන්න කියොත් එහෙම වම දකුණ උල් වෙනවා කොන් වෙනවා හිතවිලි ඉස්සරහට. මේක මං කියන්නේ පළවෙනි දවසේ කරන්න පුළුවන්. නමුත් මේ ශිල්පේ දැනගත්තට පස්සේ අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියන්නේ. එදා මෙනේ කරනවා කියන්නේ ඔන්න ඕකට. විනය කරන කෙනෙකුට ඌට බලයක් නැහැ. ඌ කරන්නේ අයින් අයින් කියන. ඌ දන්නවා ගෑවෙන්න එන්නේ නැහැ. මොකද ගෑවුනොත් නාන්න වෙනවා. පොඩි බේරෙන කරුණු ගුණයක් හරි කියන්නේ. අපිත් කරන්නේ කරගෙන යන අරමුණ මෙනෙහි කරන්න අනිත් ඒවා අයින් වෙනකොට තමයි තේරෙයි ධර්මයක් තියෙන ලෝකේ අධර්මයක් තියෙනවා දෙකම පාවිච්චි කරන්න භාවනාවට. මොකද කෙලෙස් අපිට ගහන්නේ අධර්මෙන්නේ. අපි කෙලෙස් වල ගහන්න ඕනේ මූණ වහලා. අනුකම්පා විරහිතව ගන්න. එතකොට තමන්ගේ ක්‍රමසාවේදී මතුවෙලායි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතියෙහි මුලින්ම සිත පිහිටුවාගෙන සිටින විට ආස්වාසය සහ ප්‍රස්වාසය තේරෙනවා. පසුව හුස්ම රැල්ලේ දිග බවද පසුව කොට බවද තේරෙනවා. එහෙම ටික වේලාවක් සිටින විට නූලක් වගේ ඉහළ පහළ ඇදෙන බව දැනෙනවා. ටික වේලාවකින් හුස්ම නොදැනී යනවා. මෙසේ ටික වේලාවක් සිටින විට ඇස් මට්ටමේද පසුව නලල් තලයේද පසුව හිස මුදුනේද ආදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් ඉහළට තල්ලු වීමක් දැනෙනවා. අවසානයේ ඉහළ අහසට වේගයෙන් යම්කිසි ශක්තියක් ගමන් කරමින් අහසේ පළක් බඳ ගන්නක් මෙන් පෙනේ. එවිට එහිම සිත පිහිටුවාගෙන සිටින විට කය සැහැල්ලු වී කිසිවක් නොදැනෙන ගතියක් දැනේ. මෙය නිවැරදියයි මට හැඟේ. වරදක් ඇත්නම් කියලා දෙන්න. ඔබ වහන්සේ උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. මරත් දෙන්නේ වැරද්දක් නැහැ කියලා තමයි. කොහොම යන්නේ? මම ගියාට පස්සේ මේ කලීසු දෙවන්නේ නෙවෙයි. නමුත් බලන්න ඉන්නා වගේ තේරෙනවද ඉන්නේ එකේ සීමාව තේරෙන්නේ නැහැ. මෙතනින් යහකට මම නෙවෙයි මේක මම කියලා. දැන් අපි මේ වැස්ස කරපුවාම දන්න හැමෙන් යහට මම නෙවෙයි හැමෙන් ඇතුලේ මම කියලා. ඔන්න වගේ වෙලාවට ගියාට පස්සේ තේිනවා බලකමද ආරිය ඉන්නව අහසේ. මම සහ මම නොවන අතර මම සහ මම නොවි කියන දෙක අතර සීමාවක් නැති වෙනවා. ඒක නිකන් බැලුමක් උලන් ටික වාතයට එකතු වෙනවා. ගංගාවක් ගිහිල්ලා මොහොතට බී ගත්තා වගේ පෙට්‍රල් ටිකක් පීඑස් එක තිබුණ එකක් වාෂ්පීකරණ වෙලා නැති වෙලා ගියා. පෙට්‍රල් වලට මොකුත් වෙන්නේ නැහැ. නමුත් ඉස්සර වගේ මේ මෙතන පෙට්‍රල් මෙතන පෙට්‍රල් නැහැ කියන සීමාව නැහැ. අන්න ඒකයි ඔය හිතට බය වෙන්නේ. ඒ නිසා ඒක හොඳට දැනගත්තට පස්සේ තේරෙනවා අපේ මේ දුක එන්නේ මේ ටික මගේ මේ ටික මගේ නෙවෙයි කියලා බෙදාගත්ත තැන තමයි. ඒක තියෙනකන් ඒකාන්ත පීඩාවක්, ඒකාන්ත තැවීමක්, ඒකාන්ත ආතතියක් ඉතින් අපිට මෙහෙම ඇත්ත කියලා බලනකොට නම් ඒක නැති කරන්න බෑ. නැති කරන්න හැටියක් දන්නේ. නමුත් භාවනා කරනකොට පේනවා ගෙනියලා ගෙනියලා ගෙනියලා නිකන් වාතයට දිය කළා. නිකන් මීමේල් පොදිය විසිරලා ගියා. පෙට්‍රෝල් ටික පාෂ්පීකරණය වුණා. ගංගාවක් ගිහලා මෝතර පීගත්තා වගේ. එතකොට පේනවා ආතතියක් නෑ ඉන්නතරක් නෑ ඉතින් දැන්. ආන්න මේක සමහර වෙලාවට හොඳට පුරුදු කරාට පස්සේ ඇත්ත ඒක අරගෙන ඉඳලා තිත් ගන්න පුළුවන්. ඒ චින්තාමය ඥානත් එක්ක තමයි ඒක වෙන්නේ. එතකොට තියෙන මේ කුට්ටිය කඩාගත්ත දවසේ තමයි දුක තියෙන්නේ. මේක මාමේ මේක මගේ නෙවෙයි කියන කුට්ටිය කඩපු තැන නිසා අපි උදේ ඉඳලා හැන්දෑනක කුට්ටිය කඩාගන්නේ නටන්නේ. කුට්ටිය කියලා කඩාගන්නේ දුක් කුට්ටියක් තමයි. දුකක්මයි. මේක දිය කළා ඊට පස්සේ දිය වෙන්නේ දුකක්මයි. ඒ නිසා මටත් හිතෙනවා මේ වැඩේ හොඳයි. ගරු ස්වාමින් වහන්සේ අරයන්ක භාවනාවේදී ආස්වාසය ආස්වාසය විදියටත් ප්‍රස්වාසය ප්‍රස්වාසය විදියටත් සතිය පිහිටුවීමේදී හිසේ කිසියම් රත්වීමක් වැනි දෙයක් එනම් රැල්ලක් විදියට දැනේ. මෙය පහදා දෙන්න. මොකද කියන්නේ හැම ප්‍රශ්නෙම වගේ මේ පහදා දෙන්න කියන්නේ කවුරු හරි ලියලා දුන්නද වන්දන ඔක්කොම ලියලා තියෙනවා. මේක දැනගන්න මනුස්සකම කියලා. මම ඉන්නවා. මම මැරිලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ කියන්නේ මොනවද ඕ සංඥා වගේක් එනවා. ඇයි මේවා ඉන්නේ කියන්න බෑ. මොකද ඔතේ කලුත් ආවා අපි දන්නේ නැහැ. දැන් හොඳට පේනවා. මැරිච්ච නැති බවට මොකක් හරි සංඥාවක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බවට නිින්ද කියලා නැති බවට වගේ දෙකකින් පේනවා. ඒ නිසා මේක පෙන්නනවා තාම මම මිනිස්සෙක් කියලා. තාම මම බ්‍රහ්මෙක් වෙලා නැහැ. තම දිවි ලෝකෙ ගිහිල්ලා නැහැ. මනුස්ස ලෝකෙ ඉන්න බවට ලකුණක්. ඉතින් ඒක එච්චරම කරදරයකට ඇහැට වැඩි තුනක් වගේ කරගන්න නැතුව මේක දරන්න පුළුවන් බව අටුවචාරිනවා කියලා ප්‍රසිද්ධිය කියනවා. මේකක් තියෙනවා. නමුත් මේක දැරිය කියනනම් ඉදිරියට යන්න. ඒකට තමයි තේරෙනවා මේ හීනයක් නෙවෙයි. ක්ලාන්ත වෙලා නෙවෙයි. සීමුර්ජා වෙලා නෙවෙයි. හොඳටම ලකුණු පෙන්නනවා මේ මහා පොළොවේ මිනිස්සෙක් වශයෙන් ඉන්න බව. ඉතින් ඇත්තටම කියනවා නම් මේ අපි ගිහිල්ලා පාරක් තුරක් නැතනක අතරමං වුණාට පස්සේ අපේ සෙල්ෆෝන් එක දන්නවා නම් කතා කරලා කියන්න පුළුවන් නම් මං අහවල් තැන ඉන්නේ කියලා ඒ මනුස්සර කියන්න පුළුවන්. දැන් ආපහු එන පාර අන්නේ වගේ ඔරියන්ටේෂන් එක හම්බුනා වගේ තමයි මේ Tamanට පොඩි සංඥා වගේක් තියෙනවා. තද ගති, උරුසු ගති, කම්පන ගති, චංචල ගති හරහා වෙනවා manussකම තියෙනවා. මනුස්ස අත්දැකීම තියෙනවා කියලා. ඉතින් ඒක ඉසේකක් කොමක් කරගන්න එපා. ඒක බාධාවක් කරගන්න එපා. ඒක මේ වර්තමාන මොහොතේ Taman ඉන්න බවට පෙන සංඥාවක් වඩපත් කරන්නේ අනේකයි කරන්න ඒකෙම දෙවෙනි ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මාහට එකම දෙයක් දෙස මොනම හෝ වස්තුවක් දෙස ඇසිපිය නොහෙලා එකම සතියකින් බලා විනාඩි 30ක් පමණ කාලයක් සිටීමට පුළුවන්කම ඇත. මෙය සතිය සතිය පිහිටුවා ගැනීමට හොඳද කියා පහදා දෙන්න. මේක තමයි අනිමිෂ ලෝචන පූජාව කියන්නේ. ඇස්පිල්ලම් ගන්න නැතුව දෙයක් දිහා බලන්නේ. මේ සමහරුන්න බෑ සමහරුන්න පුළුවන් සාමාන්‍යයෙන් කියනවා ඇසිපිය හෙලන තරමින් නොවේති දේවාංගන කියලා දිව්‍යාංගනාවක්ද මේ නටන්නේ නැද්ද කියලා බලන්නම් ඇසිපිල්ලම් ගන්නද කියලා බලන්න ඇසිපිල්ලම් ගහන්නේ නැත්නම් එක්ක මොහිනි එක්ක දේවාංගනාව ඇසිපිල්ලම් ගහනවා නම් මේ නරදූතිකාවක් තමයි ඒ නිසා මේක චෙක් කරලා බලන්න ඕනේ මේ නරයෙද්ද දෙවියෙද්ද කියලා ඇසිපිල්ලම් ගහිල්ලේ ඇසිපිල්ලම් ගහද්දි ගහන බව දන්නම් ඒත් සතියේ ගහන්න නැතිලා ගහන්න කියලා තමයි යත් සතිය. ඒ නිසා මේකේ සතියට සම්බන්ධ මේකේ ශික්ෂාවට සම්බන්ධයක් තියෙනවා. ඇහැ චක්කුඉන්ද්‍රිය සංවරය පිළිබඳ සම්බන්ධයක් තියෙනවා. නමුත් මේක මේකම කෙලෙසක් වෙන්න පුළුවන්. මේකම මේ බාධාවක් වෙන්න පුළුවන්. මෙව නෙවෙයි සතිය කියන්නේ. අපි ළඟ එක එක චරිත ලක්ෂණ තියෙනවා. ඒ හැම එකක්ම සමසේ. හැම එකක්ම සතියට ආහාර කරගෙන යනවනම් ඉච්ඡා ලොකු දෙයක් නෙවෙයි. මම ඉස්සර ඇසෙම්බලි එක තියෙද්දි ඉස්කෝලේ ගිහිල්ලා ඒ පොලිම ඉස්සරහම ඉන්නේ. ඉතින් දැන් මේ ජාතිකයේ කියනවා සර් කෙනෙක් කතා කරනවා. අයි කෙලින්ම මං පිටිය දිහා බලාගෙන ඉන්නකොට මට පේනවා කොහේ ලපයක් තියෙනවා. ඒ ලපේ දිහා බලා ඉන්නකොට බොඳ වෙලා යනවා මට මතක නැහැ මං ඇසෙම්බලි එකේ ඉන්නවා කියලා. එතකොට මට වෙන එක්ක මම ඒක දිහාට ඇදලා යනවා නැත්නම් ඒක දිහා මෙහාට එනවා. වටපිට බලනකොට අනික් කට්ටිය මේ ජාතික ගියේ කියනවා নমස්කාරය කියනවා මම මේක බලාගත තැන බලائیں. ඉතින් මම හිතන මොකක් හරි වයර් මාරු වෙලා තමයි කියලා. අප්සෙට් එකක් තමයි කියලා වෙයි එච්චරම අප්සෙට් එකක් තිබිලා නැහැ. ඒ හැටි එක එක නගේ ඒ වගේ ලකුණු තියෙනවා. මේක සතිය පිහිටවීමට ඒක එච්චරම ඍජු සම්බන්ධයක් නැහැ. මේවා ජම්ම ගති. අපිට තියෙන්නේ ඒවා තිබුණා නැතත් එලෙබසිටි 100ට ওই බාහිර ලක්ෂණ වලින් තද බලපෑමක් ඇති වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනා යෝගීන් සතිය පෙරටු තබාගෙන ආහාර ගන්නා ආකාරය පැහැදිලි කර දෙන්න. ඒක ඇත්තටම ආහාරයේ මත්ඤ්‍යතාවය පිළිබඳව කිව යුත්තක්. නමුත් මේක බොහොම දීර්ඝ කතාවක්. ඒ නිසා මම බලන්නම් රීටි ඉවරෙන් ඉස්සලා මේ ප්‍රශ්න කරුණේ ප්‍රශ්නේ අරන් තියාගන්න. ලිඛිතව තියෙන එකක විස්තරයක් මොකද මහසිසාරු සාංශය කියලා තියෙනවා ඡන්දේ රුවණ ඡන්දේ වුණ සාංශය කියලා තියෙනවා දානි ගැනීමකට බුදුරජාණන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂයෙක් වශයෙන් දාන ගන්න හැටි සංඝාරව සූත්‍රයේදී කො සඳහන් කරලා තිනවා. ප්‍රතිහා බලනකොට පේනවා මනුෂ්‍ය ශිෂ්ටාචාරය ඉතාමත් වැදගත් ලක්ෂණයක් තමයි මේ ටේබල් මැනර්ස් කියන එක. කැම මේසිදී දක්වන ආකල්පය ඒකේ ඉවර කරන්න බැරි අධ්‍යාපන අධ්‍යාපනයක් තියෙන අභ්‍යාසයක් තියෙන්නේ. ඒ නිසා ඔක්කොම අපිට කරන්න බෑ. නමුත් දැන් ඉන්නවට වැඩිය ටිකක් ඉස්සරහට යන්න කළ යුතු ආකාර පිළිබඳ ලිවිච්ච තෝගයක් මම හොයලා දෙන්න බලනවා අරවින්දට. ඒකට අරවින්දගෙන් ඉල්ලගන්න කියවලා බලන්න. මේක මේ යෝගාවචරයක් විසින් කළ යුතු භෝජනීය මත්ඤ්‍යතාවයේ සම්බන්ධ විස්තරයක් එකේ තියෙන්නේ. පැවිද්දෙක් නම් අනිවාර්යයෙන් මේක දැනගන්න ඕනේ. මොකද පැවිද්ද ආහාර ගන්න වෙන ගොඩාක් කලකට ප්‍රසිද්ධ ස්වභාවක. ගන්න ක්‍රමයේ මිනිසුන්ගේ හිත් පහදින විදිය බුදුහාමුදුරෝ සීක්‍යාපද 20ක් විතර මම හිතන තියෙනවා. සීක්‍යාපදවල ආහාර ගැනීමේදී පැවතිය යුතු ඇතුම් පැවතුම් මේ සීල් නැත්නම් මුත්තක් බලාපොරොත්තු වෙනවා. ඒ අත්තන අපිට කියලා දෙලා නෙවෙන නිසා අපිට පොදු සමතාවයක් දකින්න බෑ. ඉතින් මම බලන්නම් මේ සුදුසු ලේඛනයක් හොයලා දෙන්න. එහෙම නැත්නම් මේ වෙලාව ඔක්කොම විස්තර කරන්න මට මතක් වෙලා අංග සම්පූර්ණ උත්තර දී ගන්න හම්බ වෙන්නේ නැහැ මට. ඒ නිසා මම ලිඛිතව දෙන්න බලන්න. ලිඛිත ප්‍රශ්න එපමණයි සර්. අවසරයි ස්වාමීන් වහන්සේ මම සක්මණ පැයක් පමණ සක්මන් කරා ඊයේ රාත්‍රියේ අක්මනේ සිතුවිලි මන්නේ පැය ඇතුළත 10ක් වගේ රිංගව මට මතක ඊට පස්සේ මම ගිහිල්ලා වාඩි වුණා වාඩි වෙලා විනාඩි 5ක් විතර සායනස යනකොට මගේ කය ඍජු වුණා ඍජු වෙලා මෙතන පිටමැදින් හරියටම වතුරු බින්දු 3ක් විතර සීතලට වැටුණා ඊට පස්සේ එකවරම මේ අර කය හරියටම තද වෙලා ඍජු වෙලා ඇස් අඩවන් වුණා. ටිකක් ඇරුණා ඇස් දෙක. කටත් ටක් ඇරුණා. නමුත් හුස්මේ හිටියේ. ඊට පස්සේ අර කුඹුරෙක්ගේ පොඩි මේ දෙකක් වගේ මෙහෙම දෙපැත්තට මෙවවා වුණා. ඊට පස්සේ චූටි චූටි චූටි චූටි කෑලි කියන්නේ ලක්ෂ කෝටි ගාණක් කස කස ඇට වගේ එහෙම නැත්නම් අර ඒක චූටි සුදු කෑල්ලකුත් තිබුණා මුළු කයෙම කියන්නේ කය නෑ කය දැනෙන්නේ මොකක්වත් පේන්නේ නෑ මේ මේ යනවා මම මල් මේව ගැලීච්ච උඩට වගේත් එනවා ඔහොම ඔහොම මම මෙහෙලා පැය කාලක් විතර තිබුණා විබිලා ස්වාමීන් වහන්සේ එකවරම කොහොම කරගෙන මෙතනින් උඩට ඉස්පිතුලෙන් කොහොමද දන්නේ උඩට ගියා මම බැලුවා උස්ම රැල්ලද නැත්නම් මොකක් හරි මනෝ විකාරයක් පිට උස්ම රැල්ලේ ඉන්නේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා යනකොට ආපෞසරය පිට වගේ පේන්න ගත්තා ආපෞ මේ අර කොන්ක්‍රීට් මේ ටාප් එක පොඩි පොඩි පොඩි නිකන් අර පුල්ලි තියෙන ඒ වගේ තිබෙන්න ගත්තා. ඒකලා ඒකෙත් පොඩි පොඩි පොඩි කෑලි වැටෙන්න ගත්තා. ටිකක් කළා යනකොට මඩ ගොලක තියෙන නිකන් කුටයක් කොනෙච්ච කුටයක් වගේ මුළු කයම ගැලවෙන්න ගත්තා. දැක් කරෙනවා. ආයෙත් බලන්න හිටියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ටිකක් කලකට කොට තුනක් වගේ නිකන් ලොකු වැර යොදපු මේ කඹ කඹ තිබුණා. ඒ කඹ ඔක්කොම වේගෙන් ඉස්සා ගන්න බැරි වේගෙන් ගැලවිලා ගැලවිලා ගැලවිලා ගියා. ඒකත් ඉවර වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ වතුර උණු වතුර උතුරන්නේ ඒ වගේ තියෙන්න ගත්තා. ඒ තමයි ආපහු උස්ම බැලුවා උස්මේ හොඳ 100 තියෙනවා. ඊට මෙතනින් රැස්තයි වුණාට වහන්නත් බෑ. මොනවත් කරන්නත් බෑ. මොනවත්ම හිතා ගන්නත් බෑ. මේ සිහිය අර උස්ම රැල්ලේ නම් උස්ම රැල්ල වැටෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ වතුර මේකකට අර මේ ගලක් වැටුනහම රැලි වීදෙන්නේ. ඒ වගේ ලොකු මේකට රැලි වීදිලා වීදිලා වීදිලා මේ නිකන් වලලු දෙකක් වගේ ගිනි වලලු දෙකක් වගේ ඇවිල්ලා ආපහු මුළු කය පුරාම ගිහිල්ලා ඔක්කොම මේව කරගෙන ආපහු උඩට ගියා. ඊට පස්සේ ටිකක් තවත් කාලක් මම කොච්චරලා හිටියද මන් දන්නේ නැහැ ඒත් අර මේ මනෝ කියන්නේ හරි මේකට එන්න බෑ උස්ම රැල්ලෙත් තමයි ඊට පස්සේ ටිකකින් මේ ආපහු මේ භාවනාවේ මිදුණ ස්වභාවයට ආවා ඒ වෙලේ ඉඳලා දැන් වෙනකම් හරි සැහැල්ලුයි අද උදේ පුදුම සතුටක් මුළු නිකන් අමුතු වෙලා වගේ භාවනාව නෑ වගේ තේරෙනවා. නමුත් සක්මන් කරා පැයක් විතර තුන් සැරයක් විතර තමයි මේ සිත ඒට මේට ගියේ. භාවනාවක් හොඳට පිළිහිටනවා. මේක මොකද්ද ස්වාමීන් වහන්සේ කරනා කළ පොතක් පාවි. පිස්සු වෙල්ලක් දැන්න. ඒක තමයි. ඒ මොනච්චම තොවිලක් නරන්නේ. නර බිල්ලක්වත් දෙන්නේ. ඒ නිසා ඔයගේ දෙයක් වෙනකොට අලුත් දෙයක් වෙනකොට අපේ හිත, තර්ක හිත හැම වෙලාවෙම සැක කරනවා. ඒක තමයි කෙලස් කියන්නේ. දුක්ඝටිසඤ්ඤ පුද්ගලයේ විපංචිතඤ්ඤ පුද්ගලයේ ඕකක් වෙනකොට දැනගන්නවා මම සීලක ඉන්නේ. මම භාවනාවක් කරන ඕනේ දෙයක් වෙච්චවයි කියලා. එයා කවදාකවත් මේ යන වැඩපිළිවෙලට තර්ක කරන්නේ නැහැ. වැඩ දෙන සැක කරන්නේ මොකද මේ තේරෙනවා ඉතින් මේ අතේ මට පාකිතාක කිව්වකට නැත කරන්න බෑනේ මේක. මේක මේ අරගෙන යෑමක් නෙදීනේ. ඉතින් ඒක හැම වෙලාවෙම අර ලිහන්න තියෙන මල්ල ඔබ ඔබා යනවායි කියලා කියන්නේ අපේ ශරීරේ තියෙන ආශාව. අපේ ජීවිතේ තියෙන ආශාව. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට තනා වැඩෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම වැඩෙන්න නම් කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා අනිත් දවසේ හිතා ගන්න තියෙනවා වැඩි මොනොත් නැරෙයි. ඒ වැඩිම පිස්සු වැඩි ඕන මඟුලක් වෙච්චාම බුදුන් විනිය පූජායලා කියන්නේ කියලා ඒකට මේ මුළු හදින්ම ඒක සමාදන් වෙනවා නම් ඔය වගේ වෙලාවල් ගොඩාක් දුර යන්න පුළුවන්. <clears throat> නමුත් අපේ හිත හැම වෙලාවෙම හෙප්පෙනවා. හැම වෙලාවෙම මේ මොකද උනේ ඇයි මේම වෙන්නේ කවදාකවත් මේ වෙලා නැහැ කියලා කෙන කොනහන ගතියක් තියෙනවා. කොනහන කෙනාට ඒ කෙනහිල්ල නිසාම ගමන බාධායි. හැබැයි ඉතින් මේ එම කෙනහිල්ලක් නැතුව කෙලින්ම ගිය කෙනෙක් ගැන කතාවක් පොතේ නැහැ. හැම කෙනා මේ වෙනකොට හිතනවා මේ කවදාත් පොතකවත් නැහැ, අහලවත් නැහැ, මේ මොකද්ද වෙන්න හදන්නේ කියලා. ඒත් එකක් වෙලා දෙකක් වෙලා තුනක් වුණාට පස්සේ ඔක එච්චර සිලිලාරයක් නෑ. එතකොට Taman අර මේකට මුණ දෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඒකට මේ සාකච්ඡා ඉතාම වැදගත්. ඒ වගේ සාකච්ඡාට කියන්න පුළුවන්කම මට මෙන්න මේක වුණේ කියලා. ඒකෙදි විශාල සුද්ධියක් ඇති ඒක තමයි බුදුරජාණන් කියන්නේ මේ භාවනාවට සාකච්ඡානුගහිතය අවශ්‍යයි. සමහරුන්ට ඕනේ නැති වෙන්න පුළුවන් සමහරුන්ට වැටෙන විදිහෙම යන්න පුළුවන්. නමුත් සාකච්ඡාවක් යනකොට අහගෙන ඉන්න කෙනෙකුට පවා තේරෙනවා මේ දන්න දේවල් තුල නිවන නැහැ. එදාට මේ තේරම කඩාගෙන යනවා. මේවා ගංගාවේ ඉතිරිලා දෝරේ ගලාගෙන යනවා. ඒ වෙලාවට අපේ ශරීර ආසාවයි ජීවිත ආසාවයි තමයි අපි කෙලෙස් උපදින්න මුල. ඒ නිසා අනිත් දවසේ යනකොට යන්න ඕනේ දැනගත්තොත් කියන්න බෑ එනවද නැද්ද කියලා. උඹ තම්බන කන්නේ තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් මම මේක බුදුහාමුදුරන් පූජා කරලා තියෙන කියලා ඉඳගෙන සීලය ආවර්ජනය කරලා මේ කයත් මේ ජීවිතයට මම බුදුරජාණන්ට පූජා කරනවා ත්‍රිවිධ පූජා කරනවා කියලා ගිහිල්ලා අර වගේ දෙයක් ආවම යන්න නැකයි ඒක. මම ඔය ගිහි කාලේ භාවනා කරද්දී මට ඕම දෙයක් වෙලා හොඳට ඕම දෙනවා හරි පැත්තට යන්න කියලා. ඒකට මම නැගිනකොට ඇඟ දල දඬු වෙලා ඇඳ බදාගෙන වෙවුලනවා. බය වෙලා. හැබැයි තාම සුසුම්නාවදිගේ එයා කන්ඩිෂන් කරපු වගේ උලන් යනවා. මේක හොඳට තේරෙනවා සීතල වාතයක් යනවා. ඇසි මං ගිහිල්ලා කිව්වා එතන හිටපු ඒ වාක් වැඩිමල් කෙනෙකුට ඒ මිනිස්සයා කියන යකෝ දැන් අපි අවුරුදු 10ක් 15ක් බාහන කරන කවදාකවත් ඔහොම වෙලා නැහැ. උඹල බන් දවස් තුනක් බාහන කළා උඹට ප්‍රතිඵල ඇවිල්ලා නේ කියලා. මම කො මේක ප්‍රතිඵලයක් කියලා කොහොමද දන්නේ මම මේ තක්කු මුක් වෙලා ඉන්නේ කියලා. නෑ යකෝ මේක පුදුමාකාර ප්‍රතිඵලයක්. මේ බාහන වැඩ කරනකොට හැටි කියලා ඉතින් මට හරි සැකයක් ආවා. මේ අක්ෂර මා බොරු සරසන්න බොරු කියනවා කියලා. ඒ නිසා දන්න ශේෂ්ඨකේ යන්න තාක්කල් භාවනා පටංගනවත් නැහැ. දන්න කෙලවරක නැහැ භාවනා. ඒ නිසා දන්න කරහා කියලා නොදන්න දන්න වැටෙනකොට මේ ශරීරියත් ජීවිතයත් දෙක තමයි හෙට්ටුවට ඉතිරි. එදාට මතක තියාගෙන යන්න ඕනේ මේ දෙක පුදන්න ලෑස්ති නම් බාරතරෝ යනවා. දන්න තැන සිට නොදන්න තැනට යනවා. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනට යනවා. ගොරෝසු තැන සිට සියුම් තැනට යෑමක්. මම ඉන්න තැන ඉඳලා මම යන තැනට යෑමක් සිදුවෙන හැම වෙලාවෙදීම කඩීමේදී ශරීර සහ ජීවිත ආසා තියෙන එක නෑ හේතු වෙනවා. ආහාරයි, නින්දිතයි, අශෝභනයි, අශීලාචාරයි. අපි දින හැම දැනුවකින්ම කරන්නේ මේ ඇති වෙන භාවනාවට හරස් කපන එක. අපි කරන්න දෙන්නේ හරිතෝ හරස් කපුවට මං හෙටත් යනවා. ආ හෙටත් යනවා කියලා නැවත නැවත දැනකොට උතෙන්ද Taman තුලින්ම එනවා ප්‍රතිශක්තියක් දරා සිටීමේ හැකියාවක්. ඒක පොතක නෑ. දෙන්න බෑ කාටවත්. කාම ගන්නත් බෑ. මේ කය ජීවිතය පිළිබඳ තියෙන අපේක්ෂාව නැත්නම් මේ කෑදරකම අතහැරීමෙන්මයි බුද්ධ විදිනවා. අතහැරීමෙන්ම කුරුදු කරන්නේ. ඒක නිසා මේ වගේ දෙයක් වෙනකොට අපි මරණයට පුරුදු වෙනවා. ලෙඩ වෙන හැටි පුරුදු වෙනවා. වයසට යනදී පුරුදු වෙනවා. බලාපොරොත්තු සුන්වීම පිළිබඳ පුරුදු වෙනවා. පශ්චාත්තාපය පිළිබඳ පුරුදු වෙනවා. ඉච්ඡාබංගත්‍ය පිළිබඳ පුරුදු වෙනවා. පුරුදු වෙන්න පුරුදු වෙන්න බුදුහාමර කාට තමයි යන්නේ. ඉතින් ඒ නිසා අනිද්දාගේ උඩත් වැඩි කියලා වේවා කියලා ප්‍රාර්ථනා කරන එකයි තියෙන්නේ. දැන් අපි පැයකට ආසන්න වේලාවක් අරගෙන තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ අද පාන්දර 4ට විතර 3ට විතර මම නැගිට්ටා 4ට විතර මෙතෙන්ට ඇවිල්ලා භාවනා කරා පරියංග භාවනාව මේ ආනාපාන සතිය හිටියේ ටිකක් වෙලා ඉන්නකොට මේ ආනාපාන සතිය මම හිතාගත්තා මේ අර මුලමෙන්ද අග බලන්න ඕනේ අද කියලා වාඩි වුණා මෙතෙන් ඇවිල්ලා බුදුන් ඇඳලා මෙතෙන් ඇවිල්ලා වාඩි වෙලා ටිකක් වෙලා ඉන්නකොට මේ එතන උස්ම එතෙන්ද ගන්නකොටම වෙන කවුද දුවලා ගිහිල්ලා කොහෙද නතර වුණා වගේ මේ ආලෝකයකුත් නෙවෙයි සුදු පාට ගොඩාක් විශාල තැනක් නෙවෙයි තනි සුදු පාට තැනක බලාගෙන ඉන්නවා. පිල්ලෙන්නේ නැතුව. ඉතින් දැන් මා එතන බලාගෙනම හිටියා ගොඩක් වෙලා ස්වාමීනාස් ටිකක් වෙලා ඉන්නකොට කකුල් වල වේදනාව ආවා සීයෙන්ම කකුල් දෙක දිගාරය. ආයෙත් කකුල් දෙක නවත්තත් ගත්තා. කොහොම හරි හතරට විතර ආවා ඒ සීයෙන් ඒ ආලෝකෙ දිහාම බලාගෙන හිටියා හය විතර වෙනකම් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ හයට විතර වගේ නැගිට්ටා එච්චරයි මේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මේ අර මුලින්ම බම්ම දකුණ කීකී එහෙම එහෙම පුරුදු වුණා එදා මළුවේ මේ සක්මන් මළුවේදීත් භාවනා කරනකොට ආරාමතු සිදුවීමකුත් තුනව වහන්සේට මම ඒක දැනුම් දුන්නා දැන් ඊට පස්සේ මේ මෙතන භාවනා කොරිඩෝරේ භාවනා කරන ස්වාමීන් වහන්සේ සිහියෙන් භාවනා කරනකොට දැන් හොඳට තේරෙන මම මේ පයත් එක්කම සතිය පින්න වෙන සිතුවිල්ලක් එන්නේ මේ මේ පාදෙත් එක්කම සිතුවිල්ල මේ සිත යනවා මේ ගමන පහසුයි නිකන් අර මේ වතුර උඩ යනවා වගේ නැවක් අර වතුරට දාලා යනවා වගේ එහෙම හොඳ පහසුවක් දැනෙනවා ඒ නිසා මේ එකලස් වුණාට පස්සේ මේ මැෂින් එක අපි දුවන්නේ මේ කුරේ ගෙවිලා වගේ භාගයට ගුණා යන්නේ අඩමානට බෙදිවිල. ඒක එකලස් වෙච්ච ගමන් මේ මැෂින් එක තුල වැඩ කරන්න වෙන මොකද්ද ගන්න. හිතා ගන්න බෑ මේ මේ සුසර කරගත්තට පස්සේ සංගීත භාණ්ඩය සුසර කරගත්තට පස්සේ ඒකේන දෝංකරණාදී වගේ මේ ශරීරයත් හරියට වර්තමාන මොහොතත් එක්ක සමසමව යන්න පටන් ගත්තොත් හරියට C90 බයිසිකල් එකේ ක්ලච් එක අල්ලනවා වගේ තෙල් වල දුවන්නේ රෝද දෙකම එක ගාහන්න කරනකොට මැද තියෙන තෙල් තට්ටුවත් යකඩ තට්ටුවක් වගේ ඉඳගෙන ගාහන්න කරකවල දෙනවා. එතකොට හිතෙනවා තන්නේ කර ස්වභාවයත් එක්ක යන කිසිම හසුරවන්න දෙයක් නැහැ. හරියට අමගොඩක් ඉන්න පොඩි එකෙක් වාගේ වැඩවල ලස්සනක් තියෙනවා. හිතලා කරන කවදාකවත් ඕක ගන්න බෑ. මේක තන්නේ කර අහඹයක්. තන්නේ කරම පාලනේ ගිලිහි යෑමක්. තන්නේ කරම ඕගෙහකට අහුවිල්ලක්. ළඟට වැටෙනවා වගේ. එතකොට අපි සීලෙක් පිළිట్లా තියෙන්නේ, සතිය පිළිట్లా තියෙන්නේ, කොයි වෙලාවක ගෙනියයිද කියන්න බෑ. ඒ වෙලාවට කරන්න තියෙන්නේ කාය ජීවිතේ නිර්පේක්ෂව යන අතේ යන්න ඇරලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක එක් පළවෙනි සැරේ හරි ලොකු කෝඩුවක් තියෙනවා. දෙවෙනි තුන්වෙනි සැරේ යනකොට තේරෙනවා භාවනා කරන මිනිහෙක් ඉන්න තාක්කල් භාවනාවක් වෙන්නේ නැහැ. භාවනා කරන මිනිහ නැති වෙන්න ඕනේ. භාවනා කරන මිනිහ හැංගිලා භාවනාව යන්න ඕනේ ගැම්මට. ඒක නිකන් සක්මන් කරනකොට අනායාසෙම සක්මන සිද්ධ වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කරනකොටත් කිසිම ප්‍රයත්නයක් නැහැ. ඊට පස්සේ කකුල දිගෑරියයි කියලා නැගිට්ටයි කියලා වතුර ටික බිව්වයි කියලා මොන විදිහෙන්වත් ඇති කරෙන්නේ ඕන හෙල්ලමක් කරලා බලන්න ඒ වගේ ආවට පස්සේ බඩ විනුම් ගහලා බලන්න ඔළුවෙන් හිටගෙන බලන්න මේ ආනාපාන බැරිවත් නෑ මම බලන්න ඉඳගත්ත විතරයි මුලමඳාක බලන්නම් කියලා මෙතන ඉඳගත්ත විතර ස්වාමීන් වහන්සේ ඒත් එක්කම දැන් ටිකක් වෙලා බලන් ඉන්නකොට ආනාපානේ Taman දිහා බලලා තියෙනවා. Taman ආනාපානේ දිහා බැලුවේ නැතුවට අපිට තියෙන්නේ කාගෙන් කෑවත් කවන්න මට අප්පා කියනවනේ නිච්චනේ ප්‍රශ්න තියෙන්නේ. මම නිතරම කියන එකක් තමයි මට මගෙන්ම කාලා මගේ මට තාත්තා කියන්න උන කියලා කායින් හම්බ කරන කහවල් හැබැයි මට තාත්තා කියනවනම් අපේ අම්මා කියපු දෙයක් තමයි මට අපේ ගෙදර මනසේ කිසිම තෝ කාගෙන් කෑවක් කවන්නේ මට අප්පා කිය කිව්වා. ඒ සතිය කියන එක අපි ක්‍රමික වර්ධනයේදී ගියාට එයා හරි සෙල්ලක්කාර මිනිහෙක්. හතිය ආවට පස්සේ තෝ පළ කිව්වත් යන්නේ නැහැ. ගහලා පොළවේ ගැහුවක් කඩන්න බෑ. එනකන් ආමෝ ඒකට කරන්න තියෙන අලවට්ටම් කරන්න ඕනේ නැහැ. ආවනේ යන්නේ නැහැ. ඒ නිසා ඥානමෝනික හඳු කියලා තියෙනවා. මේ පන්ති ඉන්න මේ 50 දෙනාගේ සතිය කියන එකකට අපි සභාපතිකම දුන්නොත් එයා කැමති නෑ හරි පැකිනවා නී බෑ මට බෑ කියන. කොහොමද නෑ නෑ ඔක්කොමලා කැමති වයින්ද කිව්වොත් අම්මා මුත්තා කිව්වත් බහින්නෙත් නැතිලු ආයි. සභාපති පුතුට දුන්නොත් ඒක කවදාවත් බහින්නේ නෑ. ඒ නිසා අපිට තියෙන්නේ මොන්න දේ හරි කවන්නේ නෑ. ගෑණි උකස් තියලා හරි කවන්නේ නෑ. ඉදන් උකස් තියලා ගන්න සතිය තියාගන්න ආසනෙ. ඊට පස්සේ මෙන්න කියනවා. ආශ්චර්යවත් වැඩ වෙනවා. එතකොට තමයි ධර්ම ඕජාව කියන්නේ ධර්ම රසය ඒ හැම හුලඟෙම තියෙනවා හැම ගින්නෙම තියෙනවා. ඔකට මේ දඹදිව යනවා දන්ත දාතු මහදේ බලන්න ඕක මොකක්වත් ඕකේ නැහැ. හැම තැනම ධර්මයේ තියෙනවා. අවසරයි ස්වාමීනාන්ත මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම පරියන්කට ගිහිල්ලා උදරයට සිත යොමු කරගෙන ඉන්නකොට පිම්බීම ඉස්සෙනවා වගේ ඇකිලීම පහත් වෙනවා වගේ ඒ අතර නැවතීම එය දිහා බලාන ඉන්නකොට එය තද ගතියක් ඇතුලේ තමයි තේන්නේ. ඒ කියන්නේ මල්ලක බඩු ටිකක් දාලා මැදින් එකක් ඇදලා අරන් අහපව තද කරනවා වගේ ඒ දෙස බලාගෙන ඉන්නකොට එකක් වෙලා ඒ කියන්නේ උදරේ තව පොඩි ගැස්මක් ඇති වෙලා උදරේ ඇතුළට යනවා. ඇතුළට ඇකිලිලා පොඩ්ඩක් වෙලා තියලා අහපහු එළියට එනවා. ඒ වගේ කීපවරක්ම වුණා. ඒ කළා නැවතත් පිම්බීම හැකිලිම මෙනෙහි කරා. ඒ වගේම උදරයේ අර ඒ තද ගතිය විතරම තියෙන සාන්නා අවසරයි. ඔය ඒ තද ගතිය වගේකින් පෙන්නනවා මම ජීවත් වෙනවා කියන්නේ. මම මැරිලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. ඉතින් අතරමැද සෙල්ලම ඒකුත් යන තමන්ට කරන්න තියෙන්නේ හැම වෙලාවෙම වර්තමානට එන්න වර්තමානයේ නියෝජනය කරන්න වර්තමානයේ ඉන්න බවට තියෙන ලකුණක් තියෙනවා. අපිට තියෙන්නේ ඒක බලාගෙන කාන්තාර යන මිනිහා උතුරු තරුව දිහා බලන යනවා වගේ. එයා දැනගන්න ඕන කොයි තරුණා කරුවත් උතුරු තරුව හෙල්ලෙන්නේ නැහැ එතන තියෙන. අපි යන්නේ උතුරු තරුවට නෙමෙයි. නමුත් උතුරු තරුවෙන් අපි ලාංඡනය ගන්න. ඒ නිසා හැම වෙලාවෙම කොනක් හොයා ගන්න ඕනේ මම මැරෙන්නේ නැති වාගේ. කොනක් හොයා ගන්න බව ඉඳ ගිල්ලා නැහැ. මම ක්ලාන්ත වෙලා නැහැ. ඒ පේන කොයි එක වුණත් ඒවත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. සමහරු ඒවත් සහැල්ලුවක් දකිනවා, ආලෝකයක් දකිනවා, සද්දයක් දකිනවා. මොන මොන මේ විදිහේ දේවල් තියෙනවා. හැබැයි ඔක්කොම එකේම මැනික මැනික පැතිකඩවල් අන්තිමට Tamande වගේ කල්යාණ මිත්‍රෙක් හම්බ වෙනවා. අම්මා මලත්, ගෙට කිඩි ගත්තත්, දරුවෝ නැති වුණත් මේ ලකුණ තියෙනවා. ඊට පස්සේ ආ මොකද්ද තියෙන කොට ගినాගෙන යවෙත් නෑනේ අම්මයි තාත්තයි කියලා එකක් අපි. එනකොට දරුවෝ මල්ලෝ ගినాවෙත් නෑනේ. ඕක මගදී හම්බෙච්චෙම මගදී මම ඇඳි ගෑවිලා යනවා. හැබැයි අසතිය ඉනියන එක දැනගත්තට පස්සේ වෙනවා හොන්දට මතක තියාගන්න මේ ජීවිතේදී අපිට නිවන් දකින්න බැරි තෝයේ සතිය මරණයදීවත් අපිව තනි කරන්නේ නෑ. හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා සතිය වඩපු එකට මරණයදීව සතිය මිනිහතර කරන්නේ ඒකයි කියන්නේ අනිකෝනම පිනක් හොදලා යන්නේ කියලා. මේක නම් මොකුත් නැහැ. එහා පැත්තට ගිහිලා තිබ්බා වගේ අරසාව. ඉතින් ඒ නිසා මම කියන්නේ ඕනේ ගෑණි උකස් තියලා හරි ගමන්නේ ඉදම් බූදල් උකස් තියලා හරි ගමන්නේ මේක ඇති කරගන්න කරුණාවක් මෛත්‍රියක් තියෙනවා. ඒක ලියලා දමලා බලන්න ගින්නට දාලා බලන්න වතුරට දාලා බලන්න හතුරට දාලා බලන්න යාළුවාට දාලා බලන්න ආතරේ දාලා බලන්න තරහේ දාලා බලන්න කොයි එකේදීත් මෙයා ජීවත් වෙනවා අන්තිමට පුදුජානස කියන මේ සතිය නැති එකම චිත්තක්ෂණයක්වත් මනසෙකට නැහැ මනසෙක දන්නේ නැහැ මනස කනගාටුයි මට සතිය පිටව ගන්න බෑ හරි මේ මාළුවෙක් ඇවිල්ලා කියනවා මේ මට වතුර තියෙන එක තේරෙන්නේ නැහැ ඉතින් යනවා ජල විද්‍යාඥයෙක් ගාට අහනවා මාළු වගේ ගන්න මට වතුර ගැන පොඩ්ඩක් කියලා දෙන්න බෑ. මොනවා කියන්නේ? උපන්නේත් වතුරේ ඉන්නේත් වතුරේ උදන්නේ ඒ තරම්ම අමන සතෙක් තමයි මේ පෘථජ්ජනයයි කියන්නේ. අමනයි මොඩයි තකතිරුයි ඒ තුලම තියෙනවා මේක දැනගැනීමේ හැකියාව බබාල දුස් කියන්නත් නරකයි. දොස් කියනකොට රිදවන්න අර නිකන්. පොඩ්ඩක් රිදවලා ආයෙ පුඹලා තියෙන එකයි තියෙන්නේ. ඉතින් මේක ප්‍රකාශයක් විතරයි. මේ වගේ අපේක්ෂිත අනපේක්ෂිත දේවල් වෙයි. ඒව අරහා තමයි මැරෙලා නැති බව වගේ කියන පොඩි ලාංඡනයක් තියාගෙන හිටියොත් තමන්න තේරෙයි අපි අසරණ නෑ සසරණයි. අනාථ නෑ සනාතයි. හැබැයි මේ දරුවන්ගෙන් මල්ලන්ගෙන් වත්තු බෝතල වලින් නම්බුරාම වලින් නෙවෙයි. වර්තමාන මොහොතේ අපි අසරණ නැහැ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අර සක්මන් භාවනාවේ ඔබ වහන්සේ පැහැදිලි කර වගේ ඇත්තට මේ අත්දැකීම මම ඉස්සෙල්ලා දැනিলা තිබුණා මම ඒක දන්නේ නැහැ. ඒ භාවනාවේදී වෙන දෙයක් කියලා මම හිතන්නේ ඒක ඉතාමත් වටිනවා. ඒ අවස්ථාව අහගන්න ලැබෙන එක. ඇත්තටම මම හිතුවේ මගේ කකුලේ ආබාධයක් නිසා ඒ එක එක වෙලාවට ඇත්තම ස්පර්ශ වෙන එක මම ඇත්තට මේ මේ ලනු පැදුර යනකොට මට එක කකුලක් හොඳටම වදිනවා අනිත් එකේ ඇඟිලි පැත්ත පොඩි ඇඟිලි පැත්ත විතරයි වැදුනේ ඊට පස්සේ මම හිතුවා වැල්ලට ගිහින් එනකොට හොඳටම වැදුනා ඊට පස්සේ අහපව හැන්දෑ වෙනකොට දෙකම ඉතින් මම මට ඇත්තටම උකුලයට වල සම්බන්ධ අසනීපයක් තියෙනවා මං හිතුවා මගේ අසනීපය නිසා තමයි මට එහෙම වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මං හිතන්නේ මේ අත්දැකීම ලැබලා අර මං හිතන ඔබ වහන්සේ පැහැදිලි කරාට පස්සේ මං හිතන්නේ මට ඒක හරි සතුටක් දැනෙනවා මේ අත්දැකීමත් එක්ක මේ රෝගයක් නෙවෙයි ඒක භාවනාවේදීම අර හොඳින් සිහිය පවත්වා ගන්නකොට දැකපු දෙයක් හැටියට මං හිතන්නේ ඒක මං හිතන්නේ අනිත් අයත් ඒකම මං කිව්වහම ඒක කිව්වා. ඉතින් ඇත්තටම අපි ඒක අහලා තිබුණේ නැහැ ඉස්සර මං හිතන්නේ ඒක දැනගන්න ලැබෙන එක ඉතාමත් වැදගත්. ඒ වගේම මම හිතන්නේ මට මේ හුඟක් වෙලාවට මේ සක්මන් භාවනාවේ සිහි පවත්වා ගන්න පුළුවන් ආනාපාන සතියට වඩා ඉතින් මම හිතන්නේ ඒක මගේ අඩුවක්ද දන්නේ නැහැ කියලා. ඔය සක්මන් කරන්නේ කට්ටිය මේ ලන්න වැදුරේ තමයි. අච්චර වැලිමලු හදලා තියෙනවා වැස්සත් නැහැ. අම්මුහරු. අමු බුබඩේ. අමු කම්මැලි. ඒක ගියාම තමයි. උදේ වරුව මෙහෙන් කියලා ආවේ වරු. ඇත්තට. රෑ මෙහෙන්. ඇද්දලා විසි කරන්න ඕනේ මේකෙන් එළියට. මේ ගෙවල් ඇස්සේ ඉඳගෙන බොන බම්බු ගන්නවා. එන්නේ පුළුවන් තරම් එළියට ගිහිල්ලා වැල්ලේ සක්මන් කරනකොට පුතුමාකාර තිරියන් විල්ලක් මන් දන්නේ ඒක මට කියලා නිම කරන්න බෑ. මේ වයසක මේ මේ මේ 60 පිළිලා හොට බිම ඇරලා ඉන්න අත්තමලා දෙන්නේ තුන කකුල් දෙකෙන් හරි ඇදගෙන ගිහිල්ලා සක්මන් කෙරෙව්වොත් තවත් දෙකෙන් නැගිටලා එනවා. මේගොල්ලෝ ගන්නේ සක්මන් කරන්න බෑනේ කොන්දරි දෙනවනේ. කකුල් අමාරුයිනේ. මේ මේ පැද්දෙනවනේ. ඔක්කොම වෙලා තියෙන සක්මන් නොකර නිසා. සක්මන් කරපු ගමන් ඔක්කොම මලකට කඩලා මැෂින් එක හැදිලා එනවා. මුකුත් නැහැ නිකන් වයලින් එක ටියුන් කරලා ගත්තා. හොඳට බඩගෙන ඉන්නවා. හොඳට නිින්ද යනවා. හොඳට පරියන්ක කරතයි. ඉතින් ඒකයි අපි මේ මෙච්චර පොයෝ මං කිව්ව ලොකු ලින මාත්‍ර හිරේ තියාගෙන හිටියා. මේ සක්මන් මළුව හදන්න කියලා කැලේ ගැපුවා ඊයේ. කපපු කැලයක් නැහැ. අපි මේ උදුළු තලයක් පොළවේ ගැහුවා ඊයේ. පොඩි පොඩි කාණුවක් දාන. ඉතින් ඒ තියෙද්දිත් අපි කිව්වේ නෑ. ඉතින් අපි කොහොම කොහමරි කරලා සක්මන් මණ්ඩලන අපි බලාගෙන ඉන්නවා කවදද කැලේ දෙපාර්තමේන්තුව කට්ටිය ඇවිල්ලා භාවනා කරලා සක්මන් කරන්නේ කියලා තාම මම දැකලා නෑ කැලේ දෙපාර්තමේන්තුවේ එක් එකක් භාවනා කරනවා. අපි මේ කැලේට යන්නේ කවද්ද කියලා බලන්න. උන් ඉන්නම කැලේමයි කවදාක භාවනා කරන්නේ. එනිසා අපිට තියෙන්නේ ওই කට්ටිය ඕන දෙයක් කරගත්තයි හම්බෙච්ච ලය සක්මන් කරන්න පුදුම අලුතක් වෙනවා භාවනාව. අනිත් එකේ සම්ප්‍රදාය කැඩෙනවා. පරියන්ක කියන්නේ බද්ද පරියන්ක ඉඳන ඇස් දෙක වහගෙන ඉන්නවා කියන එක නෙවෙයි. සතිය පිහිටවන්න සෙල්ලක්කාරකම් ඕන. සෙල්ලක්කාරකම් මැද සතිය පිහිටෙවොත් ඒ මනුස්සයා වයසට යන එක නතර වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මාට කියන්න ඉතාම ප්‍රියජනක සන්තෝෂ මේකමි වචනයක් තියෙනවා. ඒත් වශයෙන්ම මා පළවෙනි දවසේ ආවට පස්සේ මගේ පොඩි පොඩි අතලෙ පිටිකුණා කපලේ අමාරු පැය භාගයක් විතර මට හැකි වුණා සක්මන් සක්මන් භාවනාව ඉදෙන්ට. ඊට පස්සේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ අද හතරවෙනි දවසේ සාමාන්‍ය පැය එකමාරක් දෙකක් අතර වාගේ මට හැකි වෙනවා සක්මන් භාවනා කරන්න. ඒ අතර මගේ හිත ගත ශරීරයේ අර පායට පායන වැලිකට මට කිටි කිටි වගේ වෙන් වෙන මගේ ශරීරය කයට දැනෙනවා. ඒත් වශයෙන් මේක තාම ප්‍රියජනකයි. සන්තෝෂයි. ඒ වගේම මා ඒ යෙදිලා සක්මන් භාවනා ආනාපාන සති භාවනාවේ වාඩි වෙනකොට අතවසෙම මට ඒ පැයකට වඩා ඉන්න පුළුවන් හැකි වෙනවා ඉන්න. ඒ අතර මම මගේ තිබ්බ සුළු සුළු අසනීප මගේ අතේ කැක්කමක් තිබුණා සාමාන්‍යයෙන් මේ මණික්කටට පහළ හිරි වැටීමක් ඒ පහවේ ගියා ටිකෙන් ටික පහවිය යනවා. ඒ වගේම ගින්නක් කියන ඇතිද මේ මනුස්ස ලෝකේ හැම දිනාටම ගින්නක් වගේ එකක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම මාගේ දෙන ප්‍රමාණය වැඩියෙන් කරනවා. නමුත් ගෙදෙති නොකෑවොත් ඊරිමත ගතිය ඇත්ත වශයෙන්ම ඇති වෙන්නේ ඇහණුන් යනවා. මෙහෙදී ඇත්ත වශයෙන් මෙහෙම නෑ. සාමාන්‍යයෙන්වත් ඒ කන් ප්‍රමාණය තුනෙන් එකක් වගේ දැන් කන්න පුළුවන්. ඒ ඒ ඉතාමත් පීඩනකයි සන්තෝෂයි මට වැඩි ආහාර ගන්නත් අවශ්‍ය නැහැ. හිත පිරීලා. අතවශ්‍යම හිත පිරීලා. මේ මේ ඔබ වහන්සේට දුන්න ඔබ වහන්සේගේ දුන්න අවවාද අනුශාසනා ඒ වගේම ඒ දුන්න ප්‍රතිපන මේ ආ භාවනාව හරියට හරියාකාරවම කරගෙන යනවා. ඒ නිසා මට ඒ මගේ අසනීප දෙකත් ඉතාම සුවේ සුවේම් පත් වෙනවා. ඔබ වහන්සේට නිරන්තර අනාද වින්නික සුසුම හැමදාම ජේතවනාරාමයට යනකොට මේ ගෙදරින් ගෙනවලු පොඩි ආමතුරුන්ට තෝපි ටිකක් හරි පැණි රතින් පොඩි ආමතුරු හැමදාම අත පිටිපස්සෙන් ගිහලා බලනෝන අනාථ පිළිසමකව මොනවද කියන්නේ. ඉතින් ඒ වගේම යා වැඩි කතා බතා කරන්නේ ගිහලා ඒ ආමතුරුන්ට උදව් කරලා පුදුම සතුටක් ලබනවා. ඉතින් සමහර වෙලාවකට මොනවත් නැතිලු ගෙනියන්නේ. එතකොට ළඟ තියෙන දොරට බහලා වැලි දෝතක් අරන් ගිහිල්ලා ඒ වැලි දෝත දානවල සක්ම මළුවකට දාලා සතුට වෙනවා අනේ මේ පෑගෙන පෑගෙන මොහොතක් පාදා මේ සක්මන මේ පොඩි ආම්තුරුන්ට භාවනා පිණිස වේවා කියලා කවදාකවත් නිකන් යන්නේ නැති. පුළුවන් නම් රස කැවිල්ලක් ගෙනියලා يعني ගිලම්පසක් පොඩි ආම්තුරුන්ට දීලා සතුට වෙනවා. බැන්න වැලි දෝතක් කියලා දානවා. ඉතින් මේ සක්ම මළුව හද මිනිසුන්ට ඉතින් ඒ නිසා දිවා රාත්‍රී පිම්පේනවා කියලා නේ කියන්නේ. මොකද මේ මම දකින්න අරන්නේ කොයි වෙලාවෙ කවුරු සක්මන් කරනවද කියලා කවුරක්වත් දන්නේ නැහැ. හොල්මන්ද දන්නෙත් නැහැ. රෑමෙන්ද බැලුවත් සක්මන්. උදේට බැලුවා සක්මන් කරනවා. ඉතින් මේ පරිසරය හැදුනට පස්සේ ඒක දේව මණ්ඩලයක්, බ්‍රහ්ම මණ්ඩලයක් වගේ කොහේ ඇවිදින්නේ කියලා. මොනම මේ සුඛෝපභෝගී දෙයක් නැහැ. නිකන් වැලි පොළොව. ඒකේ ඔය සියලු සැපතියි. ඉතින් ගෙවල් වලත් අනේ ඔක්කොමලට පුළුවන් නම් සක්මන් මළුවක් හදාගෙන සිටියාවන්ත සක්මන් මළුවක් හදාගන්න. මොකොත් නෑ මේ අර නිකන් පොරට හදපු දොරටුවක් වාගේ පිටක් වාගේ අඩු ගානේ මේ ළඟදි මම බැලුවා මේ බුදු සරණ පත්‍රයේ මේ ළඟදි තියෙනවා පන්සලකට අනිවාර්යෙන් තිබිය යුතු දේවල්. තුන් සැරයක් මම බැලුවා එක තරකවත් සක්මන නැහැ. ලවුඩ් ස්පීකරයක් අත්‍යවශ්‍යයි. ගාන්ට අරකුළුණක් අම්මෝ නැතුවම බෑ. බුදු රස්මාලාවක් අම්මා තියෙන්න ඕනේ. මේ ටික ඔක්කොම තියෙන්න ඕනේ කිසිම තැනක අපේ පාරණ්‍යකින් පන්සලක සක්මන දුරුුණේ කවද්ද කියන එකත් එක්කම බුද්ධ ආගම නැතිවීමත් එච්චරම තමයි. හොඳට මතක තියාගන්න පුළුවන් නම් කවර රිසර්ච් එකක් කරන්න. සක්මන ලංකා බුද්ධ ශාසනයෙන් කවද්ද නැතුනේ එදායින් පස්සේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පිරිුණා. කවදද නැවස සක්මන බුද්ධ ශාසනයට ඇතුළු දුන්නේ එදා ඉඳලා ආයෙ නැගිටිනවා. එයාටි බණ්ඩ අපි හරි ආඩම්බරන අපි අපවත්ති ලොකු සාන්නාංශේ දන්න ක්‍රමවලට සක්මන හදලා සක්මන් කරලා පොත් ලියලා නිහඬ බණක් කියලා මැරලා ගියා. පිටුනම් පැවණටි අපවත් උනා. දැන් ඉතින් එනියන ඕන කෙනෙකුට පේනවා මේකේ මේ කිරුවේ නැත සක්මන් මළු තියෙනවා. ඒ නිසා සතුටුයි මං හිතන්නේ ලොක්කට සතුටු වැඩි මේ වැහෙනකොට මේ වගේ ස්වාමීනාන්ත මට මේ 10 අමාරට විතර මම නිදා ගන්නවා ඉඳලා ඉඳාගත්තන් පස්සේ හොඳට නිින්ද යනවා ඒ වගේම තුනමාරක් හතරක් අතර ඇහැරෙනවා පිට වීදෙනවා ඒ ඉදෙන වැඩේ නිසාකාර කරන නිසා වෙන්න ඇති කියලා මම අපි නිති අපි නිති කතා කරනවා නම් අපේ ශරීරය අහුම්කම් දෙනවා අපි වරින් වර ඔහොල හොප්පන්න ගියොත් මේ ශරීරයට තේරෙන්නේ නැහැ කොහෙද ගෙනියන්නේ. ඒ නිසා මොකක් හරි කමන්නේ හොඳ දෙයක් හරි කමන්නේ නරක දෙයක් හරි කමන්නේ මේ ශරීරයේ තියෙන එකම එක දෙයක් ඇබ්බැහිය පමණයි. ඇබ්බැහි කියන්නේ සංස්කාරය. හොඳ පැත්තට හැරෙවොත් <clears throat> ඊහා සමාන වෙගෙය යනවා. නරක පැත්තට හැරෙවොත් ඊහා සමාන වෙගෙන් නරකට යනවා. මේක ශරීරය දන්නේ එක මොඩයා. කොයිද හරවලා තින්නේ කියලා. නීතිපතා කෙරුවොත් ඕන ශිල්පක දියුනේ නෙමෙයි. හොඳ වෙන මම හිතනවා ප්‍රකාශ කරන දෙයක් නැහැ කියලා ඒක නිසා අපි මෙතනින් අපේ මම හිතන්නේ මේක තමයි අපි අන්තිමට කෙරෙන්නේ මේ කමඨාන් සුදු කිරීමක් වශයෙන් ඉතින් මේක මතක තියාගෙන ගිහිල්ලා ජීවල්දරවල විශාල වැඩ රාජකාරී තියෙනවා යුතුයකම් අතෝ ඔක්කොමත් හරි මේකත් හරි ඒ නිසා ඉව්වට මේක යට කෙරුවොත් නම් බබෝ කක්ක ගොඩයි ඒ නිසා මේක කොඩියක් වගේ ඉස්සරහින් තියාන අනිත් වැඩ පුළුවන් තරම් මේකට හැඩ ගහලා නිතිපතා මොකක් හරි ගමන්නේ විනාඩියක් හරි ගමන්නේ පැයක් හරි ගමන්නේ නිතිපතා කරන්නේ දේව කාර්යයක් වගේ රාජකාරියක් වශයෙන් එතකොට ඒකේ අනුග්‍රහය Tamanට ලැබෙයි පිටකොන්දක් හම්බුනවා වගේ පරණ වෙන්නේ මේක පරණ වෙන්නේ අලුත් වෙන දෙයක් ඒ වගේම අපි අවශ්‍ය කරන සමාජයට දෙන්න තියෙන ආදර්ශයත් මෙච්චරයි බුදුහාන් තරම් ඒ විදිහට කටයුතු කළොත් ශාසනය පිළුණු වෙලා නැහැ අපිට එකෙන් ගන්න තියෙන ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කන්ට ලැබීවා කියලා ප්‍රාර්ථනා කියලා. ශිර දෙනාටම තෙරුවන් සරණයි.